හිමිදිරි පාන්දර එදත් අපි පළවෙනි සාකච්ඡාවත් මේ වගේම හිමිදිරි පාන්දරක කරේනි හරි හරි සුන්දර ඒක තමයි ඒක තමයි ඔව් ඔව් සාකච්ඡාවෙන් බලන්න බලන්න සෑහෙන්න පිරිසකගේ ඇස් ඇරෙන්න ඒ සාකච්ඡාව යොහල් වුණා නේද ඔව් ඒක තමයි ඒක ඉතින් ඒක සෑහෙන්නම ලොකු දෙයක් ඇත්තටම මේ ඒ වගේ ඇත්තටම මේ ඒක බලන්න අපි කිසිම ප්ලෑන් කරලා කරපු දේවල් නෙමෙයිනේ ඒ කිසි දෙයක්. ඒක ඇත්ත. ඒක ඇත්ත. එහෙනම් අපිට පේනවා මේ මේ හැම දෙයක්ම ඔය හරි ප්ලෑන් වෙලා තියෙනවානේ කොහේ හරි ප්ලෑන් වෙලා ඒක කෙරෙනවා නේද ඒ ක්‍රියාව ඒක ඇත්ත ඒක ඇත්ත ඒක ඇත්ත ඒක මාර කතාවක් ඉතින් හොඳයි ඉතින් අපි අර අලුතෙන් මාද කතා කරගෙන යන්න එතකොට මේක අර එක විදිහකටම ලස්සනට ගලාගෙන යනවනේ නේද ඔව් ඔව් ඔව් ඉතින් සොරින් මහත්තයා හරි. දැන් අපි ඉදා සාකච්ඡාවෙන් පස්සේ මොනවාද ඔබතුමාට දැනුනේ? මොනවාද ඔබතුමාගේ ජීවිතයේ අලුත් වෙනස් වීම්? ඒ ඒ පැත්තෙන් අපි කතා කරගෙන ගියොත් එහෙම මොකද ඔබතුමාගේ සාකච්ඡාවෙන් පස්සේ ඔබතුමාගේ සාකච්ඡාව බොහෝ දෙනෙක් ඇසැරෙන්න යොමු වෙලා ඔව් ඒක තාම ඉවර නෑ ඒක යනවා දිගටම නේද ඉතින් ඔව් ඉතින් ඒක ඒක ඔබතුමා කතා කරේ දා හැමෝගෙම කතාව ඔව් හැමෝගෙම ඔව් අපි ඔස්සේ තමයි කතා කරන්නේ. ඉතින් මට හිතෙනවා තව ටිකක් අපිට එහාට යන්න පුළුවන් දැන් ඒ අත්දැකීම් එක්ක. ඔව්. මේ තව ටිකක් එහාට. ඔව්. ඒ ගැන කතා කරොත් සෝරි මහත්තයා. ඔව්. අපේ මේ ඇත්තටම ඒකෙන් පස්සේ මම ඉතින් අර ඒ විදිහට පොඩ්ඩක් බලන්න පුරුදු වුණා. ඒ කියන්නේ ඒ පැත්තට පොඩ්ඩක් පර වෙලා දැන් ඇත්තට මානසිකාරය කියන එක චුට්ටක් මම වැඩි කරගත්තා. මොන අර ඊයේ නිසාන් තමයි අත්තට කිව්වේ අර අපිට දුක ඇති කරන්න බලාපොරොත්තු කියන එක. ඔව්. එතකොට <clears throat> ඒ පැත්ත ගැන පොඩ්ඩක් මම එමත් එක චුට්ටක් තේරෙන්න ගත්තා. ඊට පස්සේ හැබැයි එකම දේ අර අපිට ආශාදය කියන එක <clears throat> ආශාදයේ ආදීනව දැක්කයින් පස්සේ ඕක අර වචනෙන්ට කිව්වට ආදීනවේ දැක්කට පස්සේ අපිට ඒක ඇත්තටම චුට්ටක් මගහැරෙන ගතියක් එනවා. ඒක චුට්ටක් අර බලෙන් අපි මුලින්ම හිත හිතලා කරන්න හදුවට ඒක හිතලා කරන එක එච්චර සාර්ථක නැහැ. හැබැයි අර චුට්ටක් ඒක ආදීනවේ පේන්න ගත්තම හරියටම ඇඟට දැනෙන්න ගත්තම ආදීනවේ ඒක පොඩ්ඩක් අතහැරෙනවා. අනිත් එක තමයි මම ගොඩක් ප්‍රැක්ටිස් කරපු තමයි මේ මොනවාද අපිට මේ <clears throat> අර මේ මොහොතේ ඉන්නවා කියන එක ඒ කියන්නේ මේ මොහොතේ ඒ කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුව කිසි දෙයක් වෙයි කියලා ඒ කියන්නේ බලාපොරොත්තු කියන්නේ මේ ලොකු ලොකු බලාපොරොත්තු නෙමෙයි මෙච්චර සල්ලිකාරයෙක් වෙන්න ඕන අරක කරන්න ඕන මේක කරන්න ඕන එහෙම නෙමෙයි අර ඊළඟ මොහොතේ මට මෙහෙම වෙන්න ඕන ඊළඟ මොහොතේ මම මෙහෙම අහවලට කතා කරන්න ඕන දැන් උදාහරණයක් විදිහට මම ජාන්ත මහත්තයට කතා කරන්න ඕන කියලා හිතලා ෆෝන් එක කරන් කෝල් එකක් ගන්න එක පවා යම් කිසි බලාපොරොත්තුවක් නේ එතකොට අංශ කරන්න ඕන කියන බලාපොරොත්තුෙන් මං හිතියොත් එහෙමට දුක ඇති වෙනවා. ඕක තේරුම් ගත්තයින් පස්සේ කෝල් එක ගන්නත් පුළුවන් ආන්ස කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් ඒත් එක දුක ඇති වෙන්නේ නැහැ එතනදී. එතකොට ඔය විදිහට මම පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ගත්තා මේ හැබැයි ඉතින් ඒක චුට්ටක් ආවා. එහෙම එහෙම කිව්වට ඒක කියන තරම්ම ලේසි නෑ කරන් යන්න. නමුත් අර ඒක ඒ පැත්තට පොඩ්ඩක් බර බර වුණා ඒ පැත්තට. ඒක තමයි ඔය. ඒ කියන්නේ බලාපොරොත්තුව කියන එක තේරුණා මේ බලාපොරොත්තු ඇති කර ගත්තා කියන්නෙම දුකකට ඉඩම ගත්තා කියන එකමයි. <laughs> අවුලක්. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. ඒ ඒ දැන් ඒක තේරුණා වුණාත් ඒක තේරුණා වුණාත් අර කාම හිත හදනවා. කාම හිත හදනවා කතන්දර. එතකොට මම ඒ වෙලාවට හිතට පෙන්වලා දෙනවා ඒ වුණාට සමහර වෙලාවට හිත බලවත් වෙන වෙලාවල් එනවා. ඒකට තාම හිත කතන්දර හදනවා. හැදුවට ඉතින් අර වෙන්න තරම්ම ඒ කෙල්ලිලා ඉන්න යන්නේ නැහැ. අර හිතට පෙන්නලා දුන්නම පොඩ්ඩක් මේක දැන් මේක නේද උනේ කියලා ටිකක් එතකොට මෙයා වෙනවා. ඕක තමයි දැනට අර ඊයේ නැචාත මහත්තයා හොඳ තැනක් කිව්වා. එතන නතර කරන්න උනානේ අපිට කතාව. ඔව්. අර බෞතිකය ගැන. ඒක ගැන මොනවද දැනුනේ? ඒ කියන්නේ දැන් අපි දැන් අපිට දැන් අපි දැන් කියන හරි මේ මේ ආයතන මේ ඇහැ කන නාසය දිවකය පහෙන්නම් ලෝකයක් අහු වෙලාම නෑමයි කියලා අපිට අපිට අපිට ඒක ආයි ආයි බලන්න දෙයක් නෑ ඒක එහෙමමයි කියලා එනවා. නමුත් ඒක ඒ පහ ප්‍රයෝගී කරගෙන හිත ගමනක් යනවා කියලා අපිට අහු වෙනවනේ. ඔව්. එතකොට එතකොට එතකොට අපි තව පැත්තකින් අපිට හොඳටම ප්‍රත්‍යක්ෂයයි මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ මේ ඇහෙන් කවදාකවත් ලෝකයක් ඇහැට ලෝකයක් කවදාක හම්බ වෙලාම නෑමයි කියන එක. අන්නේ එතකොට කනටත් නහයට දිවට කයට. එතකොට මේ පහෙන්නේ අපිට බාහිරයක් ගැන බාහිරයක් එක්ක ගනුදෙනුවක් තියෙන්නේ. කරන්න වෙන්නේ ඔව්. වෙන්නේ නේද? නමුත් මේ පහට කවදාකවත් එහෙම ලෝකයක් හම්බ වෙලා නැහැ. මේ පහ උපයෝගී කරගෙන හිතනම් ගමනක් ගිහිල්ලා තියෙනවා කියලා අපිට අහුවෙනවා නේද? ඔව් ඔව්. එතකොට එතකොට මනෝමූලික ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා කියන කතන්දරේ අපිට තව පැත්තකින් හොඳට පැහැදිලිව පේනවා නේ. ඔව් ඔව්. එතකොට දැන් අපි තව තව පොඩ්ඩක් ලෙහුවොත් එහෙම අපිට පේනවා මේ ඇහෙන් කරන වැඩේ කනට කවදාකවත් කරන්නම බෑමයි කියලා. ඔව් ඔව්. එතකොට මේවා ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ ඥාන නේද? ආයි කවදාකවත් එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. කියන්න බෑ. කණෙන් කරන එක කවදාකවත් නහයෙන් කරන්න බෑනේ. නේද? ඔව්. එතකොට එහෙනම් මේ මේ ආයතන 6න් තියෙන්නේ මේ විවිධ වැඩ කරගන්න පුළුවන් එකකට එකක් එකකට එකක් හමු නොවන විවිධ කෘත්‍යයන් හයක් කරගන්න පුළුවන් හයක් තමයි මේ ආයතන හයෙන් කරන්නේ නේ වෙන්නේ. ඔව්. එතකොට අපිට හරිද ඔබතුමත් එක්ක කතා කරු මුල්ම සැරේදී පේනවා කියන තැනදී දකින්නවා කියන තැනදී එහෙනම් ඒ එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ හිතෙනවා කියන දෙයක් තමයි වෙලා තියෙන්නේ කියලා අපිට එදා ප්‍රත්‍යක්ෂ වුණා. එතකොට එතකොට දැන් දැන් දැන් ඕන ඔතන ඔය ඕක හොඳට ප්‍රත්‍යක්ෂ ඥානයකට ආවට පස්සේ අපිට එනවා නේද ගැටලුවක් මේ ඒ කියන්නේ මේ මනසේ එනම් හැදෙන ලෝකේ කොහෙද තියෙන්නේ? ඒක මේ බාහිරක තියෙන දෙයක්ද? එතකොට මේ බාහිරක පවතින දෙයක්ද? එහෙනම් බාහිරක තියෙන හැමෝටම මේකත් හම්බ වෙන්න ඕනේ. නේද? ඔන්න ඔන්න දැන් අර ඔබතුමත් එක්ක ඊයේ කතා ඊයේ ඊයේ කතා කරපු තැනට මම මේ එන්න හදන්නේ. එතකොට ඔව්. එහේ එතකොට අපිට එතෙන්දිත් පේනවා මේ හිතින් කරන හිතින් වෙන කෘත්‍ය අනිත් පහෙන් වෙන්නේ නැත්තම් එන අනිත් පහෙන් නම් බාහිර අපිට බාහිර කතන්දර ටික සිද්ධ වෙන්නේ මේ මේ හිතින් හිතට ඒ කතන්දරේ කරන්නත් බැරි නම් හිතින් බාහිරයක් ගැන කතා කරන්න අපිට පුළුවන් වෙයිද? ඔන්න දැන් අපිට එනවා. එතකොට එහෙනම් ලෝකයේම පවතින්නේත් මේ මනස තුල මෙන්න මේ හිත හිත හදාගෙන යන ලෝකේ නම් එතකොට මේ එතකොට මේ භෞතිකය කියන එක ඔන්න දැන් අපි ඔන්න ඔබතුමා දැන් අර මතු කරපු තැනට අපි එනවා. එතකොට මේ භෞතිකය භෞතිකය කොහොමද හම්බ වෙන්නේ? ඔන්න ඔය ගැන සුරේන් මහත්තයාට කොහොම මොනවද හිතෙන්නේ? හොඳ ටිකක් හොඳට ගැඹුරින් කල්පනා කරලා බලන්න. මම උත්තරේ දෙනවට වැඩිය ඔබතුමාට ඔන්න එතන මතු කරන්න පුළුවන් නම් අපි අන්තිමට බලමු බුදු පියාණන් වහන්සේ ඒ කියන්නේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. එතෙන්ට එන්න ඉස්සෙල්ලා අපිට දැන් මේ අත්දැකීමෙන්ම දැනෙන දෙයක් තියෙනවනේ. නේද? ඔව් ඉතින් ඇත්තටම ඔව් දැන් ඇත්තටම අපි මේ පහෙන් හදාගන්න ඒ කියන්නේ මේ පහෙන් එන සංඥාහින්දා අපි හදා හිතෙන් හදාගන්න දෙයක් තමයි තියෙන්නේ. එතකොට එහෙම බලනකොට භෞතික කියලා අපිට දෙයක් හම්බෙන්න විදිහක් ඇත්තම නැහැ ඉතින්. ඔව්. නමුත් අපිට හම්බ වෙනවා. ඔව් නමුත් අපිට හම්බ වෙනවා. ඒ හම්බෙන්න ඉතින් අපි කියන නොදන්නකම හින්දානේ. ඔව්. අපිට තේරෙන්නේ නැති නිසා මේක අපි මේකට අර කාලයක් තිස්සේ අවුරුදු ගාණක් පුරුදු කරලා තියෙන්නේ වැරදි ක්‍රමයකටනේ. එතකොට මේ පුරුදු වෙලා තියෙන වැරදි ක්‍රමයට අර පුරුද්දට යනවා මිසක් නැත්නම් ඇත්තටම අපිට හිතට එළියට යන්නත් බෑ නම් ඇතුළේ තියෙන දේට එළියේ තියෙන දේට ඇතුළට එන්නත් බෑ නම් අපිට ඇත්තටම මේක භෞතිකයක් කියලා දෙයක් හම්බෙන්න විදිහක් ඇත්තෙම නැහැ. ඒත් වෙලා තියෙන්නේ අර යම් කිසි කෙනෙක්ව නිකන් අර පොඩි කාලේ ඉඳන් හොරකම් කරන්න අපරාධ කරන්න මිනි මරන්න පුරුදු කරලා නම් අවුරුදු 6 7 වගේ ඉඳන් දැන් එයාට අවුරුදු 40ක් 45ක් නම් එයාට අරක කරනව ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑනේ. ඒ රස්සාවම තමයි කරන්න හදන්නේ. අන්න ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ. අන්න හරි අන්න හරි. ඒක හොඳ හොඳ උදාහරණයක් ඒක. එතකොට මම ආයිත් මේ භෞතිකයේ පැත්තට බැලුවොත් එහෙම නැවිලා එතකොට දැන් අපිට නමුත් අපේ ජීවිතය ගත කරනකොට අපිට පේනවා අපි මේ සනිදස්සන ඒ කියන්නේ අපිට පේනින දේවල් පෙනෙන දේවල් කියලා අපිට හම්බ වෙනවා නේද? එතකොට මේ අල්ලන්න පුළුවන් කියලාත් අහු වෙනවා නේද? ඔව් ඔව්. ඔන්න ඔන්න ඔන්න උතන අපි තව ටිකක් ලෙහුවොත් එහෙම. එතකොට දැන් සුරේන් මහත්තයාට හැදෙන භෞතිකය දැන් ඔබතුමාගේ මනස තුළ මේ මේ ආයතන ඔබගේ ආයතන හය කාටක්වත් මේ ලෝකෙ පිහිටලත් නැත්තම් ඔබතුමාටත් මේ ආයතන හය මේ මොහොතට නම් පිහිටන්නේ මොහොතකට. එතකොට ඒ මොහොතට උපදින ලෝකයක් ගැන නම් මේ අපි අපි අපි අහුවෙලා ඉන්නේ. එතකොට ඔබතුමාගේ භෞතිකය ගැන ආයි සැකයක් නැහැ කාටක්වත් ඒක නම් හම්බ වෙන්න විදියක් නැහැ කියන එක. ওই ලෝකයේ ඇතුලේ කාටක්වත් වෙන කිසිම කෙනෙක්ට ඕක හම්බ වෙලා නැති බව හොඳටම පැහැදිලි. ඔව්. ඔව්. එතකොට අපි හිතමු දැන් ඔබතුමා යනවා වාහනයක නැගලා. ඔබතුමාගේ නෝනත් යනවා ඒ වාහනේ අනිත් සීට් එකේ ඔබතුමාගේ බබත් යනවා. ඔහොම යනකොට දැන් තුන් දෙනාම එකම වාහනයක නැගලා යනවනේ. දැන් ඔබතුමාට ඔය ඔය යන ගමන අපි හිතමු ඉස්කෝලේට යනවා කියලා දුව වරගෙන. හරි? දැන් ඕනක් යනවා ඔබතුමත් යනවා දුවත් යනවා. දැන් මෙහෙම යනකොට දැන් ඔබතුමාට ඒ වාහනයට නැගපු දැන ඉඳලා එන අත්දැකීම් ටික ඔබතුමාට ඒ හරහා ගොඩ නැගින ලෝකය නෝනට ඒ හරහා ගොඩ නැගින ලෝකය දරුවට ඒ හරහා ගොඩ නැගින ලෝකය බලන්න ඔන්න උතනින් කඩන්නකෝ ඊට පස්සේ මේ යන ගමන ගැන යන ගමනේදී ඉදිරියත් එක්ක හැම වාහනේ දැන් තුන් දිනාම එකම වාහනේ කියන්නේ. එකම වාහනේ යන්නේ. ඒක තමයි. එතකොට අන්න එතන බලන්න එතකොට එතකොට දැන් අර ඔව්. එතකොට දැන් මම යම් කිසි දෙයක් දැක්කම මගේ හිතේ තියෙන සංකල්ප ටික අනුව තමයි මම සිතුවිලි ගොඩක් හදාගන්නේ මේ දකින දේ දිහා. එතකොට දුව යම් කිසි දෙයක් දිහා දැක්කම එයා ඒ ඒ ලෝකය හදාගන්නේ එයාගේ හිතේ නැකොට නැගෙන සංකල්ප හිත හිත සිතුවිලිත් එක්ක. එතකොට තුන් දෙනාට පෙනෙන්නේ තුන් විදිහකට මොකද අපි දකින දේවල් ඇහෙන දේවල් සම්බන්ධයෙන් සංකල්පන ඇත්තරම මේ දාගෙන ඉන්නේ. එතකොට ඒ සංකල්ප ගොඩ නැගිලා ඇවිල්ලා ඒ හරහා හැදෙන සිතුවිලි හරහා තුන් දෙනාට ලෝක තුනක් තමයි හැදෙන්නේ. ඔව්. එතකොට වාහනේ දකින්නකොට තැනින්නම් අපි ගත්තොත් එහෙම ඔබතුමා නගිනවා එක පැත්තකින් නෝනා නගිනවා අනිත් පැත්තෙන් වාහනේට දුව නගිනවා තව තව පැත්තකින් ඒතකොට මම තුන් දෙනාට වාහන තුනක් නේද එතනත් වාහන තුනක් හම්බෙන්නේ වාහන තුනක් හම්බෙන්නේ ඒතකොට මම මේ වාහනය කියන ගමන් තුනක් යන්නේ ලෝක තුනක් යන්නේ ගමන් තුනක් යන්නේ හරියට හරියට ගමන් තුනක් යන්නේ ගමන් තුනක් යන්නේ දැන් එතන ඉඳලා ඇතුළට ගිය තැන ඉඳලා බලන්න ඔබතුමා එක කාර්යයක නිරත වෙනවා ඔබතුමා වාහන එලවනවා කියලා හිතන්නකෝ දැන් බලන්න ඔබ වාහනෙත් එක්ක ගත කරන ලෝකේ වෙනස් නේ මේ මොහොතේ වෙනස් වෙනස් ඒ වාහනේ ඉන්න නෝනා ඉඳගෙන තියෙන ඒ ඒ වාහනය තුළ ගත කරන ලෝකේ තව එකක් දැන් වල් වල් තව ලෝකයක් නේද ඔව් ඔව් ඒතකොට දැන් ගමන යනකොටත් දැන් ගමන යනකොටත් බලන්න තුන් දෙනා තුන් විදියකට මේ එකම වාහනය තුළ ඉඳගෙන යනවා නේ වැඩ රාජකාරි තුනක්. ඒතර බලන්න එතනදිත් අපිට පේනවා නේද? දැන් ওই ගෙදර ඉන්න තැනත් බලන්නකෝ. දැන් ඔබතුමා ගෙදර ඉන්නවා. දැන් අද්දුවත් ගෙදර ඉන්නවා. නෝනත් ගෙදර ඉන්නවා. තුන් දෙනා ලෝක තුනක නේද? ඇත්තටම ලෝක තුනක් ගියොත් මේ ශරීරයට හටගන්න ඒ තුන් දෙනා විවිධ ආකාරයේ අත්දැකීම් ටිකක් එක්ක යනවා ගමනක් නේ. එතනින් එතනින් ඉස්සරහට. ඔව්. ඕකනේ ලෝකය කියලා කියන්නේ ඕකනේ ජීවත් වෙනවා කියන්නේ. එහෙනම් අපිට පේනවා එකම තැන හිටියත් එකම එකම දේ බලාගෙන හිටියත් තුන් ආකාරයකට තමයි තුන් දෙනෙක් හිටියොත් තුන් තුන් ආකාරයකට තමයි තුන් දෙනාට සකස් වෙන්නේ කියලා. ඔව් ඔව් ඔව්. එතකොට මම උට ඕකෙන් පෙන්වන්න ඕන උනේ තව ටිකක් අර අපි කතා කරපු ඒවා ටිකක් සියුම් සියුම් තැන් ටිකක්. දැන් නේද? ඔව් ඔව්. දැන් අපි කෑමක් කනකොට එකම මේසෙ තුන් දෙනා ඉඳගෙන කනවා කෑම. තුන් දෙනාට බලන්න එකම කෑමද හම්බ වෙන්නේ කියලා. එකම වාජන වේලවල එකම එකම මේසෙට ඔව් බේසෙ මේසෙට බෙදලා තියෙනවා. දැන් බලන්න එතනදීම බලන අපිට පේනවා නේද තුන් දෙනා ලෝක තුන අල්ලගෙන යන්නේ කියලා. ඔව් ඔව් ඔව්. එතකොට එහෙනම් ලෝකේ පෞද්ගලිකයි. හරිනි ඒ මට තව ටිකක් ඒතනට අර සියුම්ම පෙන්වන්න ඕන හන්දයි මම ඒ ටික ගත්තේ. එතකොට භෞතිකය. එතකොට මේ භෞතිකය පරිහරණය වෙන්නේ බලන්න ඒකත් පෞද්ගලිකයි නේද එතකොට. ඔව් භෞතික පෞද්ගලිකයි. එතකොට භෞතිකය කියලා ගත්තාම ස්වභාව දහම කියන එක නේද උතන්ට එන්නේ. අපිට මේ හම්බ වෙන ස්වභාව දහම. මේ ගහකොළ මේ හැම දෙයක්ම මේ හැමන හුලම් පාරක් එතකොට මේ හැමන මේ මේ ඉර පායන එක, හඳ පායන එක, මේ අහසේ වලාකුළු යන එක, මේ ගස් කොළන් හෙල්ලෙන එක, මේ ගස්වල හැදෙන ගෙඩි මේ අපේ ජීවිතේ. මේ ඔක්කොම බලන්න ඔබතුමාට ඔබතුමාට ආවේනික ලෝකයක් නේද ස්වභාව දහමක් නේද ඔබතුමාට හම්බ වෙන්නේ. ඔව් ඔව් ඔව්. ඒ ඒ කියන්නේ ඔබට දැනෙන දේ කතා කරොත් එහෙම තව පොඩ්ඩක්. දැන් ඔබතුමා රැකියාවක් කරනවා. ඒ රැකියාව කරන දැනත් බලන්න එකම ඔෆිස් එකකද ඉන්න කට්ටිය එකම ආයතනයක්ද හැමෝටම හම්බ වෙන්නේ. ඔන්න උතනත් බලන්න ඔය ඔක්කොම ටික ඔක්කොම අපිට ඇවිල්ලා අපේ සබහාදාමනේ ඔය තියෙන්නේ. ඔබට ඔබතුමාට ජීවත් වෙන්න ගොඩනැගිලා තියෙන සබහාදාම. ඔය තියන්නේ ඕකනේ. අපි කෙටියෙන්ම ගත්තොත් එහෙම. දැන් අපි සබහාදාම කියලා අපි මේ වෙන් කරගන්නවනේ. ඒකත් මේ හුලං හමන එක, ඉර පායන එක, ගස්වල ගෙඩියන එක නෑ. අපි ජීවත් වෙන හැම තැනකම තියෙන්නේ ඔබට ආවේනික ඔබේ සබහාදාමනේ. ඔබට ඌරුම සබහාදාමනේ. නේද? එතකොට අන්න එතන පොඩ බැලුවොත් ඔව් ඉතින් අපි දැන් ගහක් දිහාදත් ඒ ගහ ගැන මම වේලාසන මගේ ආව තොරතුරු ටිකක් තියෙනවා නම් මේ ගහ මම දකින්න එක විදිහකට තව කෙනෙක් ඒ තොරතුරු නැති කෙනා දකින්න තව විදිහකට එතකොට එතන ඒ එතන ඉඳන්ම වෙනස් වෙනවා ඒක එතකොට දැන් අපි ඉස්සරේ රස්සාව කරන තැන ගත්තා උනත් එතන දැන් එක්කෙනෙක්ට තියෙන එක ඒරියා එකක්ම කරන්නේ එතකොට එයා ලෝක දකින්නේ ඒ එයා කරන වැඩ ටිකෙන්. එතකොට තව කෙනෙක්ට කියන තව වැඩට දැන් ප්‍රොඩක්ෂන් එකේ ඉන්න කෙනෙක් ගත්තකින් එයා හරියට නයිටුත් කරන වෙන්න පුළුවන් හරියට මේ එයා දැන් අපේ ශක්තිය ගත්තොත් එයා මේස්මයි දකින්නේ. දැන් අපිට ඒක මේස් කියන එක ටච් වෙන්නෙම නැහැ අපි ඔෆිස් එකේ ෆයිනෑන්ස් පැත්තේ. අපි ඉන්නේ. අපි ඉතින් අපිට අපේ ලෝකේ එකම ඔෆිස් එකස්සේ අපේ ලෝකේ වෙනස්. දැන් අපි හිතමුකෝ ෆයිනෑන්ස් පැත්තේ ඉන්න කට්ටිය එතන ඒ ඩිපාර්ට්මන්ට් එකේම ඉන්න කට්ටියත් ගන්නකො අනිත් කට්ටියත් ඔව් ඒගොල්ලෝ ගත්තා වුණත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ටත් එක එක ලෝක හම් වෙන්නේ මොකද එක්කෙනෙක් කරන්නේ එක කොටසක් තව කෙනෙක් කරන්නේ තව කොටසක් එතකොට එයාගේ ලෝකේ එයා හදාගෙන තියෙන ලෝකේ සම්පූර්ණ වෙනස අනිත් එක්කනට වැඩිය එකම දේ දෙන්නෙක් කරා වුණත් එකම දේ දෙන්නෙක් කරා වුණත් දෙන්නක තියෙන සංකල්ප වෙනස් නිසා එතකොට එකම කරන දේ වුණත් දෙන්නෙක් කරදී ඒත් වෙනස් ඒත් වෙනස්ම ලෝකයක් හම්බෙන්නේ. ඉතින් මේ Taman දාගත්ත සංකල්ප වලින්ම තමයි අපි ලෝකේ දකින්නේ. අන්න හරි. එතකොට පේනවා එතකොට අපිට බලන් යනකොට අපිට ඒ කියන්නේ දැන් අපි ඔය ඔය ඔය ඔය ජීවත් වෙනවා කියන තැන භෞතිකය. එතකොට බලන්න මේ භෞතිකය අපි ඔක්කොම එක තැනක හිටියත් අපි ඒක පරිහරණය කරන්නේ වෙනස් ආකාරයෙන් අපේ භෞතිකය අපිට සකස් වෙලා තින්නේ මේ ඒක පෞද්ගලිකවනේ. හැම ඔව් තැනකම ඔව් ඔව්. නේද? ඔන්න ඕක තමයි පෙන්වන්නේ. ඕක තමයි දැන් ওই සංසිද්ධිය සිද්ධ වෙන මේ මේ දැන් අපිට එහෙනම් අපිට ওই විදිහට දැනෙනකොට පේනවා නේද? දැන් ඔබතුමා උතන ගෙදර ඉඳලා දැන් ඔය ඔය ඔය ඔබගේ ස- ඔය ඔය වටපිටාව. ඔබ අත්විඳින වටපිටාව නෙමෙයි ඔය ගෙදර ඉන්න අනිත් අය අත්විඳින්නේ. හ්ම්. එතකොට ඔය ඔය ළඟ අහල පහල ඉන්න අයත් ඔය ඔක්කොම එහෙමයි. ඔය දැන් ඔබගේ යාළුවෝ ටික යාළුවෝ හිත මිත්‍රයෝ ගන්නකෝ. දැන් ඔබට ඒ අය හම්බ වෙන විදිහට නෙමෙයි තව අනිත් අයට හම්බ වෙන්නේ. ඔබ පරි ඔබට ඔබට හම්බ වෙන ලෝකයේ අන්නේ කැමෙක් කිව්වේ. එතකොට බලන්න මේ ආයතන හයෙන් ගොඩනගලා එන දේ අපිට අන්තිමට හම්බ වෙන්නේ මනස තුලින්නේ හිත තුලින්නේ. මේ සිතින් හදලා දෙන ලෝකේ අපි මනසත් එක්ක ගොඩනගාගෙන යනවා නේ. දැන් මේ ගොඩනගාගෙන යන තැන බලන්න මේ ලෝකයේ පෞද්ගලිකයි. එතකොට දැම්බලන්න ඔන්න ඔය ඕක ඇතුළේ හැංගිලා තියෙනවනේ ලොකු කතාවක්. ඔය දැන් ඔය අපි අන්තිමට දැන් ඔය කතා කරගෙන අපි මේ විග්‍රහ කරගෙන ආපු කතන්දරේ අපිට පේනවා නිකන් සරල කතන්දරයක් කියලා. මේ සරල කතන්දරේ ඇතුලේ හැංගිලා තියෙනවානේ. එතකොට මහා ලොකු කතන්දරයක්. එතකොට ඔබේ භෞතිකය, ඔබේ ඔබේ සබහාදාම මේ ලෝකෙ කිසි කෙනෙක් මේ කිසි කෙනෙක් පරිහරණය කරලා නැහැ. එතකොට එතකොට ඒක ඇතුළේ හැංගිලා තියෙන ටික දකින්න පුළුවන් සුරේන් මහත්තයාට මේ වෙලාවේ. ඒක ඒ කෑල්ලේ ඇතුළේ තියෙන ලොකු කෑල්ල කතන්දරයක්. ඒ කියන්නේ ඕක හරියට දැනුනොත් එහෙම ඇත්තටම කෙනෙක් දඟලන්නේ නතර වෙනවාමයි. ඒ කියන්නේ ඔබේ බෞද්ධ ඔබේ ඔබේ සබහාදහම ඔබට පමණයි කියන තැනදිම ඔබට ලෝකේ හම් වෙලා තියෙන්නේ මනසින් නම් මනසත් එක්ක මේ සිතගෙන යන කතන්දරයක් නම් ඒ එතෙන්දී ඔබතුමාට ටිකක් දැනෙන්න ඕන එකක් තියෙනවනේ අතුලාන්තේ. ඒ කියලා ඒ කියන්නේ දැන් ඔබේ භෞතිකයේ ඔබට පමණක් කියන තැනදී ඔව් ඔන්න බලන්න. එතකොට ඔබේ භෞතිකයේ ඔබට පමණයි. ඔබේ සබහාදහම ඔබට පමණක් කියනකොටම අපිට ලෝකය හම්බ වෙලා තියෙන්නේ මනසින්ම නම් මනස තුල ගොඩනැගෙන ලෝකයක් නම් එතකොට මේ සබහාදහම කියන එක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ඔබට පමණක්ම නම් ඔබේ සබහාදහම, ඔබ විතරක්ම නම් ඒ සබහාදහම අත්විඳින්නේ. ඔබම විතරක් නම් ඒ සබහ ඒ සබහාදහමට හිමිකාරයා. එතකොට ලෝකයේ තියෙන්නේ මනස කියන තැනම නම් එතන තියෙනනේ මේ මහා සියුම් තැනක් අපිට අපිට එළි වෙන්න ඕන. මෙච්චර කාලයකට එළි වෙලා නැති කතන්දරයක්. දැන් මේ මනසට බාහිරට යන්නත් බැරි නම් නේද? එතකොට මනසින් බාහිරය පරිහරණය කරන්නත් බැරි නම් මනසට මනස එතකොට නමුත් අපි පරිහරණය වෙන්නෙත් ඕකම නම් බාහිරේකුත් හම්බු වෙනවා නම් ඔය ඕකත් එක්ක සනිදස්සන වෙලක් තියෙනවා නම් පේනවා නම් ඒක මේ අල්ලන්නත් පුළුවන් නම් දැන් අපි හිතමුකෝ අපි මොනවා කතා කරත් මනසේ ලෝකයක් කියලා කතා කරත් අපිව කාමරයකට දාලා දොර වැහුවොත් අපිට එළියට එන්න පුළුවන්. අම සතියක් විතර වහලා තිබ්බ. අන්න බලන්නකෝ. එතකොට එතන තියෙනවනේ වෙන කතාවක් තව. වෙන කතාවක් තියෙනවා. ඒකත් අපි දැනගන්නේ ආයි මනසින් නේද? හ්ම් හ්ම්. එතකොට මනස ඇතුලේ හිර කූඩුවක් වෙනවා ඒකනේ. ඔව්. ඒ අන්න ඒක බැලුවොත් ඔන්න උතන බුදු පියාණන් වහන්සේ මේ සූවිසි ප ဋ ාණේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. මෙන්න මෙහෙම දෙයක් පෙන්නනවා. මොකක්ද දන්නවද? අනිදස්සන ධම්මං පටිච්ච උප්පජ්ජති සනිදස්සන ධම්මං කියලා. මේ කියන මහා ගැඹුරු පටිසමුපාද ක්‍රියාවලියක් ගැන උන්වහන්සේ කතා කරනවා. හරිද? මම අපි ඔක ඉස්සල්ලත් ඔබතුමාට මතක ඇති කතා කරා. මේ ලෝකයේ ශක්තිය නිර්මාණය වෙන්නේ මේ හතර මේ ශූර ලෝකයේම කියලා කියන්නේ හතර ආකාරයක සුද්දාස්තක චලිතයක් එක්ක වෙන ක්‍රියාවලියක්. ඔව්. ඒ කියන්නේ කර්මජෝ, චිත්තජෝ, උත්තුජෝ, ආහාරජෝ කියන මෙන්න මේ හතර ආකාරයක කතන්දරයක් තමයි උතන තියෙන්නේ. නේද? ඔය ඔය ඒ කියන්නේ කර්මජ කියලා රූප රූපකාණ්ඩ 18ක්, එතකොට චිත්තද කියලා රූපකාණ්ඩ 15ක්, උත්තුජ කියලා රූපකාණ්ඩ 13ක්, මේ ආහාරජ කියලා රූපකාණ්ඩ 12ක කතාවක් තමයි මේ ඔක්කොම කතන්දරය කියලා බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. ඊට පස්සේ ඕකත් තව ටිකක් ලඝු කරනවා පරමාණු 21කට. කර්මජ රූප 18 කඩනවා පරමාණු 9කට. එතකොට චිත්තද මේ කියන ස්වභාවයේ රූපකාණ්ඩ 15 කඩනවා පරමාණු 6කට. ඊට පස්සේ උත්තුජ කියන රූපකාණ්ඩය ඒ ඒ කාණ්ඩය ගත්තාම ඒ ස්වභාවය කඩනවා පරමාණු 4කට. ආහාර දිගින ස්වභාවය ගන්නවා පරමාණු දෙකකට. ওই හැම පරමාණුකම පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ ස්වභාවය පවතිනවා. දැන් උත්තුජ ආහාරජ කියලා ගත්තාම අපි මේ භෞතිකය කියන තැන තමයි ওই තියෙන්නේ. භෞතිකය. ඒතර භෞතිකය කියන තැනට ඒකට අනුරූපව සුද්දාෂ්ටක පවතිනවා. ඒ සුද්දාෂ්ටක වල එකතුවක් තමයි අපිට මේ භෞතිකී ද්‍රව්‍ය වස්තු කියලා අපිට හම්බ වෙන්නේ. තත්ත්වපුද්ගලයෝ කියලා. එතකොට එතකොට ඒක අපිට පේන දෙයක්. එතකොට අපිට ඒක දර්ශනය වෙනවා නේද? අන්න සනිදස්සන සප්පටික අල්ලන්නත් පුළුවන් ඒවා. පේනවත් සනිදස්සන කියන්නේ පේනවා සප්පටික කියන්නේ අල්ලන්නත් පුළුවන්. පරිහරණය කරන්න පුළුවන්. එතකොට බලන්නකෝ. එතකොට කර්මජෝ චිත්තදෝ පවතින දෙක අපි අරන් බැලුවොත් එහෙම ඒක අනිදස්සනයි. අල්ලන්න ඒක දකින්නත් බෑ. දැන් මනසේ දැන් මගේ හැදෙන මනස රූප ටික ඔබතුමාට දකින්න බෑනේ කවදාවත්. ඔබතුමාට ඒක එළියට අරන් බලන්නත් බෑනේ. නේද? දැන් කෝපයක් කියලා හැදෙන එක ඔබතුමාට ඒක එළියට අරගෙන අල්ලන්න පුළුවන්ද? ඒක ඒකෙන් වතුර බොන්න පුළුවන්ද? බොන්න බෑනේ. එතකොට අන්න සනිදස්සන සප්පටික කියන ආ සනි අනිදස්සන අප්පටික කියන ස්වභාවය ඔන්න ඕක. එතකොට දැන් මේ මෙඩියක් ගැඹුරු කතාවක්. හොඳයි. දැන් දැන් ඔබතුමා බලන්න දැන් ඔබතුමාට මොකක් හරි වස්තුවක් දකින්න නම් ඒකේ උස්ස දිග පළලක් ඔබතුමාට එන්න ඕනේ. ත්‍රිමාන රූපයක් සකස් වෙන්න ඕනේ. ඔව්. ඒ ත්‍රිමාන රූපය සකස් වෙන තැනදී ඔබතුමා බැලුවොත් එහෙම එකේ ත්‍රිමානයක් කියලා කියන්නේ උස්ස දිග පළල කියන එකයි. නේද? එතකොට ඔය පටවි කියන ස්වභාවයෙන් අපිට බුදු පියාණන් වහන්සේ පෙන්වනවා දැන් මේ විශ්වය කියලා ගත්තාම මේ මේ මේකේ අපිට මේ පදාර්ථය නිර්මාණය වෙන්නේ තුන මේ මේ කොටස් තුනකින් කියලා අපිට අපි විද්‍යාවෙන් ඉගෙන ගන්න. මේ ලෝකයේ පවතින විද්‍යාව. ඒ කියන්නේ ඝනද්‍රව වායු කියන ස්වභාවය. වායු. ඝනද්‍රව වායු කියන ස්වභාවය ගත්තාම මේ ඝන කියන එක. එතකොට මේ ලෝකයට අහු වෙලා තියෙන්නේ තුනයි. හැබැයි බුදු පියාණන් වහන්සේ පෙන්වනවා තුනක් නෙමෙයි හතරක් තියෙනවා කියලා. ඔව්. ඒ හතරවෙනි එක නිසා තමයි කියනවා අනිත් තුන පවතින්නේ. එතකොට ඒ හතරවෙනි එක නම් විද්‍යාවට අහු වෙලා නැතුව බැහැලා ගියේ එක. නේද? එතකොට ඒක ඒක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මේ පටවියාපෝ තේජෝ කියන මහ භූත කියලා හතරක් පෙන්වනවා. පටවි ආපෝ තේජෝ වායෝ. එතකොට බලන්න එතන හතරක් තියෙනවා. එතකොට මේ හතර නිසා නිෂ්පන්න වෙන මේ රූප හතරක් තමයි වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ. ඔන්න ඔය කොටසටම තමයි කියන්නේ සුද්දාෂ්ටක කියලා. පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක. එහෙනම් මෙන්න මේ සුද්දාෂ්ටක වල අපි භෞතික යමක් දකිනවා නම් මේ සුද්දාෂ්ටක වල එකතුවක් තමයි එක එක විදිහට හැඩගැන්විලා පවතින ස්වභාවයන් තමයි අපිට හම්බ වෙන්නේ එහෙනම්. එතකොට ඔන්න ඔතන මේ මම මේ කතා කරගෙන ඉන්නේ. එතකොට බලන්න දැන් ඔය තියෙන භෞතිකෝ කියන එක. එතකොට අභෞතිකවත් උන්වහන්සේ පෙන්වනවා කර්මජ කියන තැනත් සුද්දාෂ්ටක පවතිනවා. චිත්තද කියන තැන සුද්දාෂ්ටක පවතිනවා කියලා. එතකොට එහෙනම් මේ කර්මජ චිත්තද කියන ස්වභාවයේ තියෙන සුද්දාෂ්ටක අභෞතිකයි. ඒක අපිට දකින්න බෑ. අපිට දකින්න බෑ. නමුත් දැන් අපිට ලෝකේ හම්බ වෙලා තියෙන්නේ ඔන්න ওই දෙක හරහා. මනස තුල ගොඩ නැගිනවා කියන කතන්දරය ගත්තාම මනස කියන තැනට චිත්තද රූප කියන ස්වභාවය එන්නේ. එතකොට චිත්තද රූප ස්වභාවය ඇතුළ මනසින් බාහිර ස්පර්ශ කරන්න බැරි නම් එහෙනම් අපිට මේ භෞතිකව පවතින දේවල් අපිට මනසින් දකින්න බෑනේ කවදාවත්. හ්ම්. හ්ම්. ඒ ඒ එතකොට අන්න අන්න එතන. එතකොට එතකොට ඔය චිත්තද රූප කියන ඔන්න ඔය මනස නිර්මාණය වෙන විඥාන ධාතුව, කර්මජ විඥාන ධාතුව නිර්මාණය වෙලා තියෙන්නේ පූර්ණ කර්මජ සුද්ධාෂ්ටක වලින්. ඒ කියන්නේ පූර්ණ කර්මජව සිදුවෙන මේ සුද්ධාෂ්ටක චලිතයක් නිසා ඒ ඒක හරහා තමයි කර්මජ විඥාන ධාතුව කටගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විග්‍රහය. හරිද? ඒක නිර්මාණය වෙන ගැඹුරු න්‍යාය ධර්මයක් උන්වහන්සේ පෙන්වනවා. එතකොට ඒව මේ ඇත්තටම එළියට ඇවිල්ලා නැහැ. ඒවා ඒවා මේ අභිධර්මයේ යටතේ මහා ගැඹුරට උන්වහන්සේ විස්තර කරලා තියෙනවා. එතකොට මට පෙන්වන්න ඕන උනේ අර ඉස්සල්ලා දැන් මම කියවනේ මේ කර්මජව චිත්තද කියන එහෙනම් මේ දෙක අපිට දකින්නත් බෑ අල්ලන්නත් බෑ. එතකොට නමුත් අපිට ලෝකයක් හම්බ වෙනවා. නමුත් අපිට හම්බුත් වෙනවා මේ මනසේ හැදෙන ලෝකයක් එක්ක තමයි අපි ගනුදෙනුව යන්නේ කියලා. ඔව්. එතකොට <laughs> එතකොට බලන්න එහෙනම් මේ අපිට තව පැත්තකින් අපි ඉස්සෙල්ලා ලෙව්වා මේ භෞතිකීය පෞද්ගලිකයි මේ සබහාදහම පෞද්ගලිකයි කියලා. එතකොට බලන්න ඔන්න ඔතන තමයි අර මං දැන් කිව්ව කතන්දරේ අනිදස්සන ධම්මං පටිච්ච උප්පච්චති සනිදස්සන ධම්මං කියන මහා ගැඹුරු පටිසමුප්පාදයේ හැංගිලා තියෙන කොටස තියෙන්නේ. ඒ කියන්නේ මේ කර්මජ සුද්ධාෂ්ටකවල තේජෝ ස්ථතිය ඒ කියන්නේ දැන් ඔබතුමාට පේනවා මෙන්න මෙහෙම. දැන් මේ ත්‍රිමාන රූපයක් හැදෙන්න නම් උසදික පළල කියනකොට මේ උස කියන එක. උස කියන එක තමයි දැන් අපිට ඝනකම කියලා ඉන්නේ ඝන. ඝන කියලා එනකොට ඝන. ඝනකමක් කියලා කියනකොට උසක් ඉන්නේ. මේ උස කියන එක නිර්මාණය වෙන්නේ පටවි ධාතුව ඔස්සේ. පටවි ධාතුව. දැන් බුදු පියාණන් වහන්සේගේ මේ විග්‍රහයත් එක්ක. එතකොට බලන්න දිග කියන එක අපි දැන් ගඟක් ගත්තොත් එහෙම අපිට අපි ගඟ කතා කරන්නේ දිගක් එක්කනේ. හරි? එතකොට ගඟක දිග. ඒතර දිග කියන එක එහෙනම් එන්නේ ගලන වැగిරෙන ස්වභාවයක් එක්ක තමයි දිග කියන එක අපිට කතා කරන්න වෙන්නේ. අන ආපෝ ස්වභාවය. ආපෝ ස්වභාවය. එතකොට මේ විසිරෙන පැතිරෙන ස්වභාවය කියලා ගත්තාම පළල. ඒක කොච්චර දුරට පැතිරෙනවද කියන එක විසිරෙනවද කියන එක. අන්න වායු ස්වභාවය. එහෙනම් මේ පටවි පටවියාපෝ වායෝ කියලා කියන්නේ උස දිග පළල කියන එකයි. එතකොට බලන්න මේ පටවියාපෝ තේජෝ වායෝ කියන එකට අන්න දැන් සතර මහා භූතයන්ගෙන් තුනක් ඔතනට අපිට ආවා. එකක් ආවේ නැහැ. ওই තියෙන ඝනද්‍රව වායු කියන ස්වභාවයන් තුන. එහෙනම් ආපු නැති එක මොකද්ද? ඒක තමයි තේජෝ ධාතුව. එතකොට මේ තේජෝ ධාතුවත් එක්ක අපි බලුවොත් එහෙම තේජෝ ධාතුව කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබතුමා ඉන්නවනම් අන්ධකාරය. ඔබතුමාට ওই තියෙන ඉදිරියේ තියෙන දේවල් ගැන කියන්න පුළුවන් වෙයිද? අන්දකාරයක ඉන්නවනම් කියන්න පුළුවන්. බෑනේ කියන්න බෑ. එහෙනම් ඔබට විවිධත්වයක් පේන්නේ නෑ නේද? ඒ කියන්නේ ඒ කියන්නේ ඔබට එක අන්ධකාරයේදී පේන්නේ කළුවර විතරයි නේ. ඔව් ඔව්. එහෙනම් ආලෝකයේ ආපු තැන නේද විවිධ විවිධ විදියට හැඩතල පේන්න පටන් ගන්නෙ. ඔව් ඔව් ඔව්. අන්න බලන්න ආලෝකය අපිට එන්නේ මොකෙන්ද? දැන් ඉර පායනවා. ඉර පායනකොට ආලෝකය වැටෙනවා. එතකොට ඒකත් එක්ක අපිට හම්බ වෙන උෂ්ණයක් නේද? ආලෝකයත් එක්ක උෂ්ණයක් හම්බ වෙනවා. එතකොට මේ ආලෝකයේ ලැබෙන ප්‍රභවය මොකද්ද? අන්න ඒක තමයි තේජෝ ධාතුව. එතකොට තේජෝ ධාතුව ගිහම අපිට ආලෝකය ආලෝකය කියන පදාර්ථය ආලෝකය කියන පදාර්ථය ඔන්නක තමයි හතරවෙනි පදාර්ථය සිව්වෙනි පදාර්ථය තමයි ওই තියෙන්නේ. හතරවෙනි පදාර්ථය ආලෝකයේ ආපු තැන නේද අපිට මේ වස්තු වෙන් කරන්න පුළුවන් වෙන්නේ. උස දිග පළලක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. හැඩතල ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. වර්ණ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඔව් ආලෝකේ නැත්නම් ඒකත් කතා කරන්න බෑ අපිට මොකද පේන්නේ අන්න හරි. එතකොට බලන්න ආලෝකය පවතින, ඒ කියන්නේ ආලෝකය කියන පදාර්ථයේ මත තමයි අර කියන ඔක්කොම අපිට වෙන් කරන්න පුළුවන් වෙන්නේ. වෙන් කරන්න පුළුවන්. අන්න හරි. එතකොට බලන්න එහෙනම් ආලෝකය කියන පදාර්ථයත් එක්ක තමයි අපිට එහෙනම් මේ විවිධත්වයක් පේන්න පටන් ගන්නෙ. හැඩතල වෙන වෙන විදියට, වර්ණ වෙන වෙන විදියට නේද? හැම දෙයක්ම. එතකොට බලන්න දැන් එතකොට හතරවෙනි පදාර්ථය තමයි බුදුපියන් වහන්සේ පෙන්වුවේ නම් මේ ආලෝකය කියන පදාර්ථය. එතකොට ආලෝක කියන පදාර්ථයෙන් එන මානය මොකද්ද? බිම්ම මොකද්ද? දැන් අපි හිතමුකෝ ඔබතුමා ඉන්නවා මීටර 10ක් විතර ඈතින් ඉස්සරහා තියෙනවා අපි හිතමු පෙට්ටියක් තියලා තියෙනවා. වාහනයක් කියලා හිතමුකෝ. මේ වාහනේ මීටර 10ක් විතර දුරින් ඉඳන් ඔබතුමා දකිනවා. දැන් ඔබතුමාට ඕක වෙනවනේ දල මේ උසදික පළලා. මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් කියලා. ඔබතුමා අඩි මීටර 50ක් විතර පස්සට යනවා. දැන් කොහොමද අර උස දිග පල්ල දෙන්නේ ඊට වැඩිය ලොකුද පොඩිද? වෙනස්. පොඩියට වෙනවා. ඔව් මීටර 100ක් විතර පස්සට යනවා. දැන් මොකද්ද වස්තුවේ ප්‍රමාණය? උස දිග පල්ල වෙනස් වෙනවනේ. ඒතකොට බලන්න එහෙනම් ඔබතුමාට පේනවා නේද මේ ඒ ඔබතු නිරීක්ෂකයා ඉන්න දුර අනුව මේ වස්තුවේ උස දිග පළට තීරණය වෙන්නේ කියලා. අන්න හරිනේ. එතකොට බලන්න එතකොට එහෙනම් මේ තුන් හතරවෙනි මානෙ හැටියට උන්වහන්සේ පෙන්වනවා මේ දුර කියන මානය. දුරට අනුරූපව නිරීක්ෂකෙක් ඉන්නවනම් නිරීක්ෂකයාගේ දුරට අනුරූපව තමයි අර වස්තුවේ උස දිග පළල හම්බ වෙන්නේ මේ මොහොතට. එතකොට බලන්න එතකොට එහෙනම් පේනවා මේ සාපේක්ෂයක් තියෙන්නේ කියලා නේ. එතකොට එන හතරවෙනි මානෙ තමයි ඔන්න ඔය කිව්ව දුර කියන මානෙ. එතකොට දැන් ඔබ බලන්න දැන් දැන් අපි ওই ටික අපි ඔය භෞතිකය ගැන කතා කරේ. දැන් මනස ඇතුළට යන්නකො. දැන් ලෝකය හැදෙන්නේ ඇතුළෙන්. එතකොට උතනින් හැදෙනකොටත් අපි කෙනෙක්ට ඇලුම් කරන එක කෙනෙක්ට ගැටෙන එක ඔන්න ඔය ටිකක් බලන්න ඔන්න උතනින් ගලපලා අපිට වටිනාකම් තියෙන ඒවයි වටිනා නොවටිනා දේවලුයි ওই උසදික බලලත් එක්ක අර දුර යෙදෙන කතන්දරේ නේද ඇතුලේ තියෙන්නේ. හොඳට බලන්න. ඒ කියන්නේ ඔක මනසට ඇතුල් පැත්තට ගලපගත්තොත් එහෙම ඔබතුමා. ඔබතුමාට වටිනාම කියන දේවල් කියලා කියන්නේ ළඟටම තියෙන තැන. ළඟම තියෙන දේවල්. අන්න බලන්න දැන් දරුවා. බිරිඳ කියන දේවල් ළඟම තියෙන දේවල්නේ. ඒ කියන්නේ වටිනාකම වැඩිම දේවල් කියන්නේ ළඟම ඔබ ඉන්නේ ළඟම. ඒකට බලන්න ඒව උසදික පළල ඔබටම හම්බ වෙලා තියෙන වටිනාකම කියලා කියන්නේ මොකද්ද? ඇලිලා තියෙන ප්‍රමාණය නේද? ඔව් ඔව් ඔව්. <laughs> හොඳට හොඳට බලන්න ඔන්න ඔන්න කතන්දරෙත් එක්ක. එතකොට බලන්න අපිට අතෑරෙන්න නම් ওই දේවල් ඈතට ඈතට යන්න වෙනවනේ. ඔව් ඔව්. එතකොට බලන්න ආල් ඈතට දැන් දුර දුර වැඩි වෙනවා කියන්නේ. හොඳට බලන්න දුර වැඩි වෙනවා කියන්නේ බලන්න මොකක්ද මේ කතාව? දැන් මේ මනසත් එක්ක ගත්තාම ওই ආලෝකය කියලා කියන්නේ මොකක්ද? දැන් ඔබ අහලා තිනවා චක්කුම් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා. ආලෝකෝ උදපාදි කියලා. ඒතර බලන්න එහෙනම් ඔය මනසත් එක්ක ගත්තාම මේ චිත්තද කියන ස්වභාවයත් එක්ක ගත්තාම ඇත්තටම උතන හතරවෙනි දැන් මනස තුලත් නිර්මාණය වෙනවනේ ත්‍රිමාණ රූප ওই විදිහටනේ මනස තුලනේ දැන් අපි අපිට නිර්මාණය වෙන්නේ. අපි මනසින් ලෝක රූපේ රූප දකින්නේ. එතකොට බලන්න මේ මනස තුල නිර්මාණය වෙන ත්‍රිමාන රූප කියන්නේ අර පටවියාපෝ මේ වායෝ කියන ස්වභාවය. ත්‍රිමාන රූප නිර්මාණය වෙන්නේ. බලන්න ඒ ත්‍රිමාන වලට රූප වලට දීලා තියෙන වටිනාකම් ටික නේද අර දුරින් නිර්මාණය වෙන්නේ. දුරින් පෙන්වන්නේ. දුරින් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ මනස තුල හත්සිව්වෙනි මානය කියලා කියන්නේ ප්‍රඥාවට ආලෝකයට. ඒ කියන්නේ විඥානය හරහා තමයි අපිට මේ ලෝකයක් ගොඩනගන්නේ. විඥානයේ හතරවෙනි මසිව්වෙනි මානය තමයි ප්‍රඥාව කියන්නේ. ඒ කියන්නේ ආලෝකය කියලා කියන්නේ අඳුර කියලා කියන්නේ මෙන්න මේ විඥානයේ ස්වභාවයට. අපිට පේන්නේ නැහැ. අපි ඒ කියන්නේ අඳුරේ ඉන්නේ. මෝහ අන්ධකාරය කියලා කියන්නේ අපි විඥාණයට අහු වෙලා යන තැන. ඒක ආලෝකමත් වෙනවා කියලා කියන්නේ අපිට අවබෝධයකින් අපි යන ගමනක් ගැන. ඒ කියන්නේ ප්‍රඥාව අවදි වෙන තැන. විඥානයේ අභිබවල අපිට ප්‍රඥාව අවදි වෙන මොහොත් වෙනකොට තමයි මේ ආලෝකය කියන එක අපිට ලැබෙන්න පටන් ගන්නෙ. එහෙනම් බලන්න මේ මනස අන්ධකාරයක තියෙනවා. මනස තියෙනවා විඥානීට අහු වෙලා. විඥානීට ඕන විදිහට මේ මනස ගෙනියනකොට මනස කිලුටු වෙනවා. මනස කිලුටු වෙනකොට තමයි අපිට මේ අර කිව්ව සසර ගමන ගොඩ නැගින්නේ. දිගට දිගට, දිගින් දිගට. එතකොට මේ විඥානයේ අභිපෝල අපි සිහිය කියන තැනට ඇවිල්ලා අවබෝධයෙන් මේක පරිහරණය වෙනකොට අන්න මේ විඥානයේ අභිබෝල මොකද වෙන්නේ මේ අඳුර දුරු වෙලා ආලෝකය වැඩිෙන්න එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු වෙන්න පටන් ගන්නවා. නේද? එහෙනම් බලන්න මේ ප්‍රඥාව දියුණු වෙනකොට මොකද වෙන්නේ? අපි අල්ලන් ඉන්න හැම දෙයකම අපිට ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. අපි ඇලිලා ඉන්න අපි ගැටිලා ඉන්න, අපි රැවටිලා ඉන්න මේ හැම දෙයක් ගැනම අපිට පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඳුර දුරු වෙවි. ඒ ඒ අපි දකින දකින ප්‍රමාණයට ඒ කියන්නේ දැන් රිද්දක කුණු ගෑවිලා තියෙනවා නම් හොදන්න හොදන්න මොකද වෙන්නේ මේ කුණු ගැලවිලා යනවනේ ගැලවිලා ගැලවිලා යන්න යන්න බරාඩු වෙනවා, පැහැය වෙනස් වෙනවා. මේ දීප්තිමත් වෙන්න ගන්නවා. ඔන්න ඕකම තමයි මනස තුල වෙන්නේ. එතකොට බලන්න ලෝකයේ තියෙන මනස නම් මනස අපවිත්‍ර වෙලා නම් ඒක හරියට අර කැළඹිච්ච විලක් වගේ. අපිට මැද පේන්නෙත් නැහැ, අඩිය පේන්නෙත් නැහැ. මේ මනස ඇතුලෙන් මේ කැළඹිල්ල අඩු වෙනවා කියලා කියන්නේ අපිට මේ මනසේ ඇතුළේ වෙන සිදුවීම් ටික හරියට දකින්න පුළුවන්. මේක ඇතුළේ. අන්න එතකොට තමයි අපිට අර බර අඩු වෙනවා කියලා කියන්නේ අපිට සැහැල්ලුවක් කියලා කියන්නේ අපිට ඇත්තටම සැහැල්ලුව වෙලා තියෙන්නේ කයෙන්ද මනෙන්ද? මන මන. එහෙනම් මනසේ සැහැල්ලුව කියලා කියන්නේ අපි මේ රැවටෙන ස්වභාවයේ එන්නේ අඩු වෙනවා කියලා කියන්නේ අන්න මනස සැහැල්ලු වෙන්න ගන්නවා. අන්න මනසේ තියෙන කුණු ටික හේතින්න ගන්නවා. මනස ඒ කියන්නේ මේ සිත ප්‍රභාෂර වෙන්න පටන් ගන්නවා. මනස ප්‍රභාෂර වෙන්න පටන් ගන්නවා. අන්න ආලෝකය ඒ කියන්නේ ආලෝකමත් වෙන්න පටන් ගන්නවා කියන එක තමයි ඒකේ තේරුම. ඒකට බලන්න දැන් අපි අර කතා කරගෙන ආපු ටිකේ මම මේ ටික කියන්න ඕන උනේ ඇයි කියලා පස්සේ තීරෙයි ඇයි මම ওই ටික ඔහොම ඔහොම කතා කරේ කියලා. හරි? ඔව්. ඔන්න ඔතනදී එහෙනම් මේ මනස තුල ගොඩ නැගෙන ලෝකය අපි මේක නොදකින්න කල මොකද වෙන්නේ? මෙන්න මේ චිත්ත ටිකට ඒ කියන්නේ මේ ඇහැ කන නාසය දිව කන කය මෙන්න මේ ටිකට මේක ඇදගෙන දුවන්න පුළුවන් ඕන ඕන විදිහට දුවනවා ඕන ඕන විදිහට දුවනකොට මොකද වෙන්නේ මේ මනස මොකද වෙන්නේ හැමතිස්සෙම කැළඹෙනවා ගන්න හරි කැළඹෙනවා ඒ කැළඹෙනකොට තමයි අපිට මේ ඇලෙන ගැටෙන මේ ඔක්කොම ක්‍රියාවලිය ඕක ඇතුලේ සිද්ධ වෙන්නේ එතකොට බලන්න ඒ තමයි ලූකේ අපි අල්ලන් යන තැන. දැන් ලූකේ මිදෙනවා කිව්ව තැන. දැන් ඔබතුමා මේක ඇත්ත දැක්කට පස්සේ ඔබතුමා ඒක ගැන දකින්න දකින්න දකින්න දකින්න මොකද ඔන්න ඔය කැළඹිල්ල නැති වෙනවා. ඒ කියන්නේ ඇහැට ඕන විදිහට ඇහැට ඇදගෙන යන්න දෙන්නේ කනට ඕන විදිහට කනට ඇදගෙන යන්න බැරි වෙනවා. එන ඇහැ කනනාසි දිව කය කියන මන කියන මේ හයට ඒවට ඕන ඕන විදිහට හය පැත්තට ඇදගෙන යන්න බැරි වෙන බැරි වෙන ධර්මතාවය කෝක ඇතුලේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. මනස තුළ. එතකොට බලන්න. එතකොට මොකද වෙන්නේ අර මම මුලින්ම කිව්වනේ සුද්දාෂ්ටක ගැන. ඔය ඔය හයෙන් ඇදගෙන දුවනවා කියන්නේ ওই සුද්දාෂ්ටක චලිතය සෑහෙන්න වේගින් සිද්ධ වෙන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කර්මජව, චිත්තජව, ආහාරජව, උත්තුජව කියන හතර ආකාරයකම සුද්දාෂ්ටක අපි ඔය ඔය අපි මේ අපි මේ කිසිවක් නොදැන පරිහරණය කරනකොට ඒව ලොකු චරිතයක තියෙන්නේ. එතකොට මේ අවබෝධය තුල මේක දකින්න දකින්න මොකද වෙන්නේ? ඔන්න ඔය චලිතය එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අර කැළඹිච්ච විල අන්න බලන්න නිවෙන්න පටන් ගන්නවා. එතකොට එතකොට බලන්න කැළඹිල්ල එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා කියන්නේ සුද්දාෂ්ටක චලිතය එන්න එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩු වෙන්න පටන් ගන්නකොට අන්න බලන්න ඒකට අනුරූපව ඔබට ලෝකේ පහළ වෙන්න පටන් ගන්නවා. ඔබට ලෝකේ හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ ලෝකේ ඔබ මෙච්චර කාලයක් නොඉඳපු සුවයක් ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ඒක තුල එතකොට බලන්න ඒ ඔක්කොම වෙන සිද්ධිය බලන්න කොහොමද වෙන්නේ කියලා. අර දැන් මම ඉස්සල්ලත් පෙන්නවා අනිදස්සන අපටික කියන කතන්දරේ. ඒ කියන්නේ මේ මනස තුල ගොඩනැගෙන ඒවා අල්ලන්න බෑ අපිට. නේද? දැන් කෝච්චියක් දැන් ඔය බල්ලා පූසා ඔය විදියට ගත්තොත් එහෙම ඔය ඔක්කොම දැන් මේ වෙලාව වෙනවා හිතට. ඒකකට දකින්න පුළුවන්ද අල්ලන්න පුළුවන්ද? දකින්නත් බෑ අල්ලන්නත් බෑ. නමුත් අනිවාර්යයෙන් ඒක තමයි අනිදස්සන අපටික කියලකුවේ. නමුත් බුදුවියන් වහන්සේ පෙන්නනවා ඔන්න ඔතනදී අර දැන් මම ඔබතුමාට පෙන්වන්නේ නේද හතරවෙනි සිව්වෙනි මානේ හැටියට මම පෙන්වන්නේ නේද තේජෝ ධාතුව කියලා. දැන් බලන්න මේ තේජෝ ධාතුව අපි හිතමු දැන් කෑම එකක් උයනවා කියලා. ඔය කෑම එකක් උයනකොට ඒ දෙන උෂ්ණය උෂ්ණත්වයට අනුව තමයි මේ කෑම එක දැන් බත් එකක් කියලා හිතන්නකෝ. ඔය හාල් ටික දාලා වතුර ටික දාලා ඔබ මේක රත් වෙන්න දාලා තියෙනවා. ඒ හීට් එකට අනුව නේද අර එහා පැත්තේ ඇතුළේ වෙන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඔව්. නේද? හීට් එක අපි හිතමු අතරමඟදී නතර කරා කියලා. අපි මේ රස්නේ දෙන්නේ නැතුව ගියා කියලා. ඒ ප්‍රමාණයෙන් එක නතර වෙනවා නේ. එහෙනම් බලන්න ඒ ඒ ඒ ඒ උෂ්ණත්වයට අනුරූපව ඒ ඒ රූපවල හැඩය වෙනස් වෙනවා නේද? ඔව් ඔන්න ඔකට කියනවා තේජෝ ස්ථතිය කියලා. ඒ කියන්නේ මේ මේ රත් වෙන ප්‍රමාණයට අනුරූපව නේද දැන් මේකේ මේ හැඩ ටික වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඒකේ වර්ණය ඔය ඔක්කොම ටික. ඒ කියන්නේ ඒ හැම දෙයකම දැන් බත් බත් ගත්තොත් එහෙම දැන් හාල් ටික බත් වෙලා එන්න නම් ඒ අවශ්‍ය කරන උෂ්ණත්වයට තියන්න වෙනවා නේ. ඊට ඉස්සෙල්ලා නවත් හැම අපි නැවතුත් එහෙම ඒ ඒ තැන්වලදී ඒ ඒ තැන්වලට අනුරූපව ඒක ඒ විදිහටම පවතිනවානේ. නිත්‍යමාන වෙනවා. ඔව්. හරි. දැන් අයිස් වතුර ටිකක් අරගෙන අපි ෆ්‍රිජ් එකට දාලා අපි ওই ওই ওই පරීක්ෂණයම කරුත් එහෙම ඒක දීලා තියෙන කාලයත් එක්ක ඒකට හම්බ වෙච්ච උෂ්ණත්වයට අනුරූපව ඒ ප්‍රමාණයට ඒක ඒ ඒ ඒ හැඩය අරගෙන තියෙනවා නේද? ඔව්. අපි දැන් ජෙලි ටිකක් හදන එකක් ගන්නකො ජෙලි හදන එක අයිස්ක්‍රීම් එකක් හදන හැටි ඔය ওই ටික නේද සිද්ධ වෙන්නේ උෂ්ණත්වයට අනුරූපව ඒක ගන්න හැඩේ වෙනස් වෙන්න ගන්නවා නේද එහෙනම් බලන්න මට ඒ ඒ හැඩේ කියලා කියන්නේ මොකද්ද උස දිග පළල ත්‍රිමාන රූපය ත්‍රිමාන රූපයේ හැඩේ එහෙනම් බලන්න පවතිනවා නේද උෂ්ණය කියන මාන මේ මානේ මත අනුව ඔව් ඔව් හරි තේරුණා බලන්න එතකොට බලන්න ඔන්න ඔය තේජෝ ස්ථිතිය කියන්නේ ඔන්න ඕක එතකොට මේ තේජෝ ස්ථිතිය අපි හිතුවේ නැති වුණාට ඔන්න ඔය තේජෝ ස්ථිතිය මේ මනස තුල මේ කර්මජ සුද්දාෂ්ටක වල චරිතය සිද්ධ වෙන ආකාරයට අනුව අපේ මේ මනස තුල ගොඩනැගෙන රූප රූප ගොඩනැගෙන එක සිද්ධ වෙනවා. මේ මනස තුළ. එතකොට බලන්න ඒක සිද්ධ වෙන මහා ගැඹුරු ක්‍රියාවලිය අපිට පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හේතු ප්‍රත්‍ය. හේතු හේතුපත්‍ය පටිසමුපාද ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් තණ්හාවෙන්, කර්මයෙන්, සතර ආහාරයෙන් මේ නිබ්බන්තියෙන් මෙන්න මේ ආකාරයට මේ මෙන්න මේ කියන හේතු හේතු නිසා එක එක ආකාරයට මේ තේජෝ ස්ථිතිය එක හැම හැම මොහොතකම වෙනස් වෙනවා. ඔබට දෙන අවිද්‍යාව අනුව, ඔබට දෙන තණ්හාව අනුව, කර්මයට අනුව, ඒතකොට සතර ආහාර හට ගන්න අනුව මේක මේ නිබ්බන්තිය කියලා කියන්නේ මේවා උපයෝගී කරගෙන හට ගන්න විදිය. මේ හට ගැනීම අනුව ඒ ඒ විදිහට ඒ ඒ ඒ ඒ මොහොතට ඒ තේජෝ ස්ථිතිය වෙනස් වෙනවා. ඔබේ තියෙන අවිද්‍යාව අනුව ඔබ ගැටෙන ප්‍රමාණය ඇලෙන ප්‍රමාණය වෙනස්නේ. තණ්හාව අනුව. එතකොට ඒකට අනුරූපව නේද මේ මොහොතේ ඒක හටගන්නේ. ඔබට හම්බ වෙන්නේ. අන්න ඒකයි මේ තේජෝ ස්ථිතිය කියලා කිව්වේ. ඒකට බලන්න ලෝකය ඔන්න ඔය විදිහට නිර්මාණය වෙනවා. ඊට පස්සේ ආරම්මන. ඔබට එන රූප ආරම්මන, සද්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන, ධම්මා ආරම්මන අනුව ඔබට දැන් මේ හැදෙන මොහොත වෙනස් වෙනව නේද? එනම් මේ ආරම්මන පත්‍ය කියන පටිසමුපාද න්‍යායක් ඔස්සේ මේ තේජෝ ස්ථිතිය එක එක විදිහට පිළිටන්න පටන් ගන්නවා. හැම ශනේකම. ඔය විදිහට එතකොට අනාන්තර පත්‍ය, සමානාන්තර පත්‍ය කියලා ඒ කියන්නේ මෙන්න හරියට පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් මේ මෙන් කර්ම කර්මජ සුද්දාෂ්ටක ඔස්සේ සිද්ධ වෙනවා. හරිද? ඒ සිද්ධ වෙනකොට මේ කර්මජ සුද්දාෂ්ටක චරිතයේ අනුව අපිට මෙන්න මේ පටිච්චසමුප්පාද මහා විශාල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය මේ මනස තුල මේ මේ විඥාන ධාතුව තුල සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට ක්‍රියාවලියක් තියෙනවා. ඔබට ආවේනික උඹේ ලෝකයට පරමාණු නිෂ්පාදනය සිද්ධ වෙනවා. මේක ටිකක් ගැඹුරු කතාවක්. හරිද? ඒ කියන්නේ ඔබට රූපයක් නිර්මාණය වෙන්න ඔබට එක රූපයක් නිර්මාණය වෙන්න චිත්තක්ෂණ 17ක් ඕන වෙනවා. ඔව්. චිත්තක්ෂණ 17ක් තමයි එක චිත්ත වීදියක් කියන්නේ. ඔව්. එතකොට මේ හැම චිත්තක්ෂණයකම හේතු ප්‍රත්‍යයෙන් හේතු හේතු වලින් ප්‍රත්‍ය වලින් අඤ්ඤමඤ්ඤ සප්‍රයුක්ත කියන ආකාරයට පටිසමුපාද එක චිත්තක්ෂණයකට පරිසමුපාද චක්‍ර 16ක් ක්‍රියාත්මක වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. එතකොට බලන්න මේ මහා ගැඹුරු ක්‍රියාවලියක් නේ බලන් යනකොට. එහෙනම් එක රූපයක් නිර්මාණය වෙනවා කියලා කියන්නේ එක පරමාණුවක් නිර්මාණය වෙනවා. එක රූපයක් කියන්නේ බලන්න එක ස්වභාවයක් නිර්මාණය වුණා. අන්න එක පරමාණුවක් නිර්මාණය වුණා. ඒකට බලන්න ඔබගේ මේ කර්මජව චිත්තදෝ පවතින ස්වභාවයට අනුව තමයි ඔබට රූප නිර්මාණය වෙන්නේ. හරිද මම ඉස්සල්ලා පින්නේ ලෝකේ පෞද්ගලිකයි කියලා. ඔන්න බලන්න වැඩි. ඔව්. ඒකට බලන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ධම්ම නියාමයක් තියෙනවා. ඔව්. එතකොට මේ ඒ ඒක තමයි මේ බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. මේ ගැඹුරු ක්‍රියාවලිය මේක කවදාකවත් බලන්න මේ විද්‍යාවට කවදාකවත් හිතන්නවත් පුළුවන් එකක් නෙමෙයි. කවදාකවත් අහුවෙන්නේ නැති සිද්ධියක් උන්වහන්සේ පෙන්වනවා. මොකද මේ අභෞතිකව පවතින ක්‍රියාවලිය නිසා තමයි භෞතිකයක් නිර්මාණය වෙන්නේ. බලන්න ඔබට භෞතිකය කියලා හම්බ වෙන්නේ මනස තුලින්නේ මේ සිතත් එක්ක. එතකොට බලන්න ඒ ඒ ලෝකයේ නිර්මාණය වෙන ක්‍රියාවලිය තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. අන්න එතකොට අපිට පේනවා නේද කර්මය කර්ම ඵලය කියන එක මොකද්ද කියන එක. ඒක අපිට හැංගිලා තියෙන තැන. ඒ කියන්නේ කෙනෙක්ගේ කර්මයට අනුරූපව මේ විපාක කියන සිද්ධිය නිර්මාණය වෙන්නේ ඔන්න ඔය ආකාරයට. මහා ගැඹුරු කතාවක්. එතකොට බලන්න ඔබතුමා කළා තියෙන ඔබතුමාගේ පුණ්‍ය කුසල්. එතකොට පුණ්‍ය පාප පුණ්‍ය කුසල් කරලා තියෙන විදිහට ඒ ආකාරයට ඔබතුමාට ඔබතුමාගේ භෞතිකය නිර්මාණය වෙනවා. දැන් බලන්න ඔබතුමාට ලැබිලා තියෙන ඔය භෞතිකයත් එක්ක ඔබතුමා පරිහරණය කරන මේ ජීවිතේ නෙමෙයිනේ තව කෙනෙක්ට හම්බ වෙලා තියෙන්නේ. ඒක එහෙනම් බලන්න ඊ ඊ කෙන කෙනා හම්බ කරලා තියෙන විදිහට නේද කෙන කෙනාට හම්බ වෙලා තියෙන්නේ. ඒ ඒ ඒ ඒක තමයි මේ කතන්දරයේ මහ ගැඹුරුම තැන. එතකොට බලන්න එතකොට බලන්න එහෙනම් ඔබතුමාගේ භෞතිකයේ නිර්මාණය වෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඔන්න ඔය තේජෝ ස්තුතිය එක එක ආකාරයට පිහිටනකොට ඒකට අනුරූපව ඔබතුමාගේ ලෝකයට අවශ්‍ය ඔබතුමාගේ පර ඔබතුමාගේ ලෝකයට ඔබතුමාගේ සුද්දාස්තක ඒ කියන්නේ පරමාණු නිෂ්පාදනයේ නිර්මාණය වෙන්න සිද්ධ නිර්මාණය වෙනවා. එතකොට ඔය මනස තුල නිර්මාණය වෙන ඔන්න ඔය සංසිද්ධිය සනිදස්සන සප්පටික වෙනවා. සනිදස්සන සප්පටික වෙලා ඔබතුමාට පෙනෙන ඔබතුමාට පරිහරණය කරන්න පුළුවන් ආකාරයකට ඔබතුමාට උග නිර්මාණය වෙනවා. ඒක බලන්න ඒක ඒක වෙන කාටවත් හම්බු වෙන්නේ ඔබතුමාට පමණමයි. ඇයි ඔබතුමාගේ කර්මජ චිත්තද කියන ස්වභාවයට අනුව තමයි ඔබතුමාගේ ලෝකයට උත්තුජ ආහාරද කියන ස්වභාවය නිර්මාණය වෙන්නේ. ඔව් ඔව් ඒක හරි ගැඹුරු කතාවක්. ඒක දැන් ඇත්තටම මේ මේ මේ කතන්දරේ නාති ඔය විග්‍රහ කරලා තියෙන එකේ අපිට මේ අපි මේ යාන්තම් අපිට අහුවෙලා අපිට පිනිච්ච තැන. මේ කොහොමද එහෙනම් භෞතිකයක් හම්බ වෙන්නේ? කොහොමද මේ මේ මේ සබහාදහම මට පෞද්ගලිකයි කිව්වට කොහොමද එහෙම වෙන්නේ කියන එක දැනගෙන තිබුණේ කවදාකවත්. ඒක ඇත්තටම අපිට ඔතනින් ඔయిత වැඩිය කතා කරන්නත් බෑ මොකද ඒක අපිට අපිට ඒක දරා ගන්නත් බෑ ඒ විග්‍රහ කරලා තියෙන විදිය. ඔව්. එච්චරට ගැඹුරු කතන්දරයක් තමයි උන්වහන්සේ පෙන්වන්නේ මේක වෙන්නේ කොහොමද කියලා. අර අර මං කිව්වා වගේ හේතු හේතු වලින් ප්‍රත්‍ය වලින් එතකොට අඤ්ඤ අඤ්ඤ මේ මේ ආරම්මන ප්‍රත්‍යයෙන් එතකොට මේ එතකොට අනාන්තර සමානාන්තර ඉන්ද්‍රිය පත්‍ය ආහාර පත්‍ය කියලා මෙන්න මේ වගේ ගැඹුරු පටිසමුපාද ක්‍රියාවලිය නිසා වෙන සිදුවීමක් තමයි මේ අපි ඉන්න තැන. අපි ඉන්න තැන. එතකොට අපිට නැත්තම් එනවනේ ප්‍රශ්නයක් කොහොමද මේ භෞතිකව එහෙනම් අපිට හම්බ වෙන්නේ කියලා මේ සිද්ධිය. ඒ හම්බ වෙන එකත් බලන්න හම්බ වෙන්නේ කොහෙන්ද කියලා අපිට. ඒකත් මනස තුලින් නේද අයි හම්බ වෙන්නේ. ගොඩ නැගෙන්නේ. ඒක හරියට අපි ඔන්න වීඩියෝ එකක් කරනවා. වීඩියෝ එකක් කළා දැන් බලන්න වීඩියෝ එකට බාහිරින් ඇතුළට නේ. බාහිර බාහිර අපි දර්ශන ටිකක් ඇතුළට ගන්නවා. අරගෙන මේ චිප් එක අරගෙන අපි හිතමු දැම්මා කියලා මේ ප්‍රොජෙක්ටර් එකට ඔව් දැන් ප්‍රොජෙක්ටරෙන් තියෙන්නේ ඇතුලෙන් එළියට නේද ඔව් ඔන්න වගේ තේරුණාද ඔව් <laughs> අපි වීඩියෝ කරලා අපි මායි ප්‍රොජෙක්ට් කරලා බලනවා වගේනේ අන්න හරි ඔන්න ඔය සංසිද්ධියම තමයි සිද්ධ වෙන්නේ <laughs> හරියටම හරියටම ඒක නිසා තමයි ඒක අපිට ඔප්පුම වෙලා පේනවනේ අපේ මගේ මට හම්බ වෙන ලෝකෙ කිසි කෙනෙක්ට හම්බ වෙන්නේ නැහැ කියලා එහෙනම් බලන්න අන්න එතනදී දැන් අපිට මේ දැනීමක් තියෙනවනේ දැන් අපි හිතමු දැන් ඉස්සරහා තියෙනවා මොනවා හරි භාණ්ඩයක්. දැන් මේකේ අල්ලන්නේ නැතුව ඔබට කියන්න පුළුවන් නේද ඕක ඕක බරයි ඕක ඝනකමයි ඕක තදයි. මේකේ ස්වභාවයක් කියන්න පුළුවන් නේද? ඒ එන්නේ කොහින්ද? ඔව්. එහෙම කියන්න පුළුවන් වෙන්නේ කොහොමද? දැන් අපි කෝට්ටක් කියලා දැන් කෝට්ටක් පෙන්නලා කියන මේක ඔබට ඔබට ඔබතුමාට කොහොමද දැනෙන්නේ මේ කෝට්ට ඇල්ලුව? ඒකට ආවකනම් තදයි. තද ගතියක් තියෙයි. කොහොමද කියන්නේ? ඔව් හිතෙන් තමයි. ඉතින් තමයි නේද අතටවත් හෝටටවත් කියන්න බෑන කදයි කියලා අන්න හරි එතුරබන හිතින් කියන්නේ කොහොමද හොම මේ හිතේ තියෙනවා නේද මේ විඤ්ඥාන ධාතුවේ තියෙනවා නේද සුද්දාෂ්ටක පටවි්‍යාපෝ තේජෝ වායෝ කියලා ඉතර තියෙනවා නේද පටවි කියන ස්වභාවයේදී තද ගතිය අන්න වල ලබි යවෙන තැන මේකට අනුරූපව අපි මෙතනින් තමයි හදාගන්නේ ඔක තද එකක් ඕක ඕක ඕක මුදු එකක් එතකොට බලන්න මේ චිත්තදෝ පවතින සුද්දාෂ්ටක වලින් හදලා ඒ ඒ දෙන ලෝකේ තමයි අපි මෙතන පරිහරණය වෙන්නේ අපිට. ඒකට ඇත්තටම දැන් එළියේ තියෙන එක මොකක් වුණත් ඇල්ලුවා අපි උත්තරේ දැනගන්නේ මොකෙන්ද? අයි හිතින් නේද? අයි මනසින් නේද දැනගන්නේ? ඔව් ඔව් මෙතන මේ හරි හරි ගැඹුරු කතා මේවා ඇත්තටම හැමෝත් එකම කතා කරන්නත් බෑ. ඇත්තම කියනවා නම් ඒතකොට මට ඔබට පෙන්වන්න ඕන උනේ අපි මේ භෞතිකය පෞද්ගලිකයි කිව්වට මේ භෞතිකය තුල හැදෙන ලෝකය කොහොමද වෙන්නේ ටිකක් ටිකක් ගැඹුරු කතාවක් මේක. ඇත්තට මේ ගැන හොඳ විග්‍රහයක් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා. මේ විග්‍රහය කරන්නත් මේ වගේම එහා පැත්තේ ඉන්න ඕන කෙනත් ඒ වගේම මේ විග්‍රහය ගැන හොඳට දන්න කෙනෙක් වෙන්න ඕන. එතකොට තමයි මේ විග්‍රහය සම්පූර්ණයෙන්ම හරියටම කරන්න පුළුවන් වෙන්නේ දවසක. එතකොට බලන්න එහෙනම් පරමාණුවක් කියන තැන එනම් මේ භෞතිකය කියලා අපිට හම්බ වෙන තැන අපි මේ ඒ හැම තැනකම රූප කියලා කියන්නේ මොනවද පරමාණු නේද ඔව් එතකොට බලන්න එක රූපයක් නිර්මාණය වෙන්න චිත්තක්ෂණ 17ක් ඕනේ නේද පරමාණු ආයුෂ කාලය කීයද ආයු කාලය චිත්තක්ෂණ 17යි නේ චිත්තක්ෂණ 17යි අන්න බලන්න රූපේ ආයු කාලය කීයද චිත්තක්ෂණ රූපයක් කියලා රූපයක් නිර්මාණය වුණා කියලා කියන්නේ එතන අණු ගොඩක එකතුවක් ආවා. අන්න අණු ගොඩේ එකතුව තමයි මෙතන පරමාණුවක් හැටියට අපිට හම්බ වෙන්නේ. ආන්න බලන්න. එතකොට එහෙනම් බලන්න දැන් ඇහැ රූප ගැටෙනවා කියන තැනදී අභ්‍යන්තර බාහිර කියන මෙන්න මේ ඇහැ රූප කියනකොට බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනකොටම තමයි රූපේ නිර්මාණය වෙන්නේ. එතකොට බලන්න මේ පරමාණු බිඳිලා ගිය එකක් නේද මනසින් අල්ලගන්නේ. බිඳිලගේ අන්න බලන්න. ඒ පරමාණු එතන බිඳිලා යනවා. හරි? ඇයි ඇයි පරමාණු නිර්මාණය වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේකේ. මේකේ ස්වභාවය මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වල ස්වභාවය මොකද්ද? අන්‍ය ස්වභාවයකටපත් වෙන එක නේද? වෙනස් ස්වභාවයකටපත් වෙන එක, විපරිණාමයටපත් වෙන එක. විපරිණාමයක් කියන්නේම බිඳෙන ස්වභාවයක් නේ. එහෙනම් බලන්න මේ හැම රූපයකම හට ගැනීමක් සිද්ධ වෙන්නේ මෙන්න මේ සුද්දාෂ්ටක එකතු නිසා. ඒ කියන්නේ මේ පරමාණු නිර්මාණය වෙනවා. අපි අනිත් පැත්තෙන් ගත්තොත් මේ විද්‍යාවේ පැත්තෙන් ගත්තොත් මේ පරමාණු කියන එක. ඒතරම් මේ පරමාණුවක ස්වභාවය මොකද? අපි අහලා තියෙනවා මේ විද්‍යාවෙනුත් පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන චලිතයක කියලා. ඔව්. ඒක චලිතයක තියෙනවා කියන්නේ මොකද්ද? විපරිණාමය නේද? අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියන එක නේද? ඔව් ඔව්. බලන්න කම්පණයක තියෙන්නේ. ඒතකොට කම්පනයක් කියන්නේ එක මොහොතක් දෙපාරක් කියෙදෙන්නේ නැහැ. එතන එතන බිඳිලා යන නිසා තමයි මේ ශක්තියක් නිර්මාණය වෙන්නේ. ඒ අණු බිඳිනකොටනේ අණු වලින් ඒ අණු බිඳිනකොටනේ ශක්තියක් හැමතිස්සෙම නිර්මාණය වෙන්නේ. ඔව් ඔව් ඕනම ශක්තියක් නිර්මාණය වෙන්නේ ඒ අණු අණු බිඳිලා යනකොට. එතකොට බලන්න. එතකොට එහෙනම් මේ හැම තැනම තියෙන මොකද ශක්ති ගලණයක් නේද? ඔව් ඔව්. ශක්ති චලනයක් තියෙන හැම තැනකම. එතකොට බලන්න මේ බිඳිලා බිඳිලා බිඳිලා යන ස්වභාවයක් තමයි හැම තැනම තියෙන්නේ. හැම තැනම හ්ම්. තියෙන කම්පනයක්. ඒ ඌක කොහෙටද අයිති? ඔය ස්වභාවයම අයිති මේ 31 ලෝක ධාතු. ඒක හ්ම්. තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ විශ්වයේ පවතින ධර්ම නියාමයක් තියෙනවා. ඒ ධම්ම ඔව්. නියාමය තමයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක. ඔව්. ඔව්. එතකොට බලන්න අනිච්ච කියනකොට මොකද්ද? විපරිණාම. අන්‍ය ඔව්. ස්වභාවයකටපත් වෙන. ඔව්. විනාශ වෙන ඔව්. විනාශයක් අත්කර දෙන ස්වභාවයම තමයි තියෙන්නේ. එතකොට බලන්න එහෙනම් ඒ කියන්නේ චලිතයක තියෙන්නේ. හැම මොහොතකම චලිතයක තියෙන්නේ. දැන් අපි හිතමු සුරේන් මහත්තයා අවුරුදු ඔබතුමා අපි හිතමු ඔබතුමා අවුරුදු ගාණක් ආපස්සට යන ඥානයක් ඔබතුමාට හම්බ වෙනවා. ඔබතුමා යනවා ආපස්සට ජීවිතේ. ඔබතුමා යනවා විවාහ වෙච්ච දවසට. ඔන්න දැන් ඔබගේ වෙඩින් එක ලෑස්ති කරලා තියෙනවා. දැන් මේ ඒ දවසේ තමයි දැන් ඔබතුමා ඉන්නේ දැන් මේ. හරිද? ඔබතුමා දැන් මනමාලියත් එනවා උතන්ට ඔබතුමාගේ නෝනා. ඔන්න මනමාලියත් උතන්ට ආවා. දැන් ওই විවාහ මංගල්‍ය සිද්ධ වෙන්න යන්නේ ඔබතුමා තීරණයක් ගන්න මම විවාහ වෙන්නේ නැහැ කියලා. ආ. ඔන්න දැන් ඔබතුමා විවාහ වෙන්නේ නැහැ. හොඳට බලන්න. ඔය තීරණයත් එක්ක ඔබතුමා තීරණයක් ගත්තා කියලා හිතන්නකෝ විවාහ වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔබතුමා තීරණයක් ගත්තා ක්‍රියාත්මක කරා. ආ. ඔතන ඉඳන් මේ වෙනකන් ඔබතුමාගේ ජීවිතයේ ඔක්කොම සිද්ධි ටික වෙනස් නේද? වෙනස් වෙනවා. ඒ සිද්ධිත් එක්ක ඔබතුමාගේ ජීවිතයේද විතරද වෙනස් වෙන්නේ? ඒ තීරණයත් එක්ක එතන ඉඳන් ඔය ඔක්කොම ජීවිතවල සිද්ධි ටික වෙනස් වෙනවා නේද? ඔව් ඔව් ඔව්. එතකොට බලන්න එතකොට ලෝකයෙන් වෙනස් වෙනවා නේද? ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙත් එක්ක ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලින්ක් එකත් එක්ක තියෙනවා වෙනස් වෙනවා නේද? ඔව්. ඒතර බලන්න ලෝකයෙන් වෙනස් වෙනවා නේ. හේතුඵල නේද? එතකොට ඔබතුමා එක්කෙනෙක් වුණොත් ඔහොම වෙන්නේ නැහැ එතකොට ඔබතුමාට පේනවද ලොකු පැනල් එකක එක පොයින්ට් එකක් කියලා උතන? ඔව් ඔව් ඔව්. දැන් ඔබතුමා ඔය විදිහට මේ සංසාරයෙන් නිදහස් වෙන්න මෙතනින් ওই පොයින්ට් එක වෙනස් වුණොත්. ඔව්. ඔතනින් එහාට යන්න තිබිච්ච ඔක්කොම ටික වෙනස් වෙනවා නේද? හ්ම් හ්ම් හ්ම්. ඔය ලිග් එක ඇතුලේ මේක බලන්න මේක ටිකක් ලොකු කතාවක්. ඔව් ඔව් ඔව් මම හිතනවා ඔබතුමාට ගන්න පුළුවන් වෙයි කියලා මම මේ කියන කතාව. ඔව් අනේ නාදන්. එතකොට බලන්න ඒක ඇතුලේ තියෙනවා නේද මහා ගැඹුරු කතාවක්. එහෙනම් ඔබතුමා කියන්නේ එක්කෙනෙක්. ඔබතුමා එක්කෙනෙක් විතරක් වුණා නම් බලන්න ඔබතුමා එක්කෙනෙක් විතරක් වුණා නම් ඕක ওই විදිහට මුළු ලෝකයක් වෙනස් මුළු ලෝකයකට බලපායිද? නෑනේ. එතකොට බලන්නකෝ. මොකක්ද එහෙනම් ඔතන ওই තියෙන්නේ? ටිකක් ගැඹුරට බලන්න. ඔව් ලොකු පද්ධතියක හැමෝම චූටි කොටසක්. අන්න බලන්න. ඒ කොටස මුළු ලෝකේ ඒ කොටසේ වෙනස් වීම මුළු ලෝකෙම අනිත් හැම කොටසටම බලපානවා. අන්න බලන්නකෝ. අන්න බලන්නකෝ. මේක දැන් අවබෝධ නොවුනොත් ඔබතුමාට පේනවද ඔබතුමා නතර වෙන තැන කොහෙද කියලා? ඒ ඔක්කොම වෙනස් වෙනව නේද මෙතනින් මේක නතර වුණොත්? එතකොට බලන්න මුළු ලෝකෙකම අනාගතයත් ඔබතුමා වෙනස් කරනවා නේද? වෙන්න තියෙන සිදුවීම් ඔක්කොම පාර මේක දිහා මේක ගන්න එපා ළඟින් හොදේ මේක ළඟින් නවන්න එපා. ඒක නම් ඇත්ත. ඒක නම් ඇත්ත නේද? ඒ කියන්නේ අපි කෙනෙක් කෙනෙක් මාර්ගඵලයකට එනවා කියලා කියන්නේ මුළු ලෝකයක් වෙනස් කරනවා කියන එක. ගන්නකො. එතකොට මේක මේක මේ මේ ලේසි පහසු කතන්දරයක් නෙමෙයි. ඔත්තනින් එහාට ඕක අනවබෝධයෙන් යන ගමනක සංසාරේ යන්න හිටපු ඔක්කොම ටික නිදහස් වෙනවා නේද ඔබතුමා මෙතන නිදහස් ඔබතුමාට මෙච්චර කාලයක් කරගන්න බැරි වෙච්ච නිසා එක එක විදිහට ආව නේද කකුල් හතරෙන් කකුල් දෙකෙන් ද ඒ කියන්නේ එක එක විදිහට 31 ලෝක ධාතුවේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය ඔය කියන්නේ 31 ලෝක ධාතුවේ එක එක රූපයන් අරගෙන රූප වෙනස් කර කර ආපු ගමනක එක එක තැනක් නේද මේ තියෙන්නේ. ඔන්න බලන්න මෙතනින් නිදහස් නොවුනොත් ඔය විදිහටම එක එක හැඩතල අරගෙන යන්න තියෙන ගමනම වෙනස් වෙනව නේද විතර. දැන් මේක වෙනස් කරමු. බලන්න මේ මේ කතන්දරේ මේ සරල කතන්දරයක් නෙමෙයි. එතකොට බලන්න ඔබතුමා කියන තැන ඔන්න බලන්න. එහෙනම් ඔබතුමා මෙතනින් නිදහස් වෙනවා කියන්නේ අර ඔක්කොම නිදහස් නේද? ඊට පස්සේ ඒකත් එක්ක යන්න ගමන ඉන්න තව දැන් බලන්න මේ මේ මේ ඉපදිලා ඉන්න මේ මේ භවය තුල මේ අත්භවය තුල ඔබතුමත් එක්ක ওই ලින්ක් එක ඇතුලේ කොච්චරක් ඉන්නවද කට්ටිය? ඔබට ගණන් කරන්න පුළුවන්ද? බෑනේ මේ. ඉතකොට බලන්න my goodness. ඒ වගේ අර ඉස්සරහට යන්න තියෙන ඔක්කොම ඔක්කොම නිදහස් නේද? ඒ ගමනේ. ඒගේ මයිල් කෙලින් වෙනවා මේ ඇහෙනකොට ඔබතුමාට මේක ඇහෙන්න ඕනේ සුරේන් මහත්තයා මොකද ඔබ දායාද කරා මේ ලෝකෙට මහා පණිවිඩයක් ඒ පණිවිඩය ඇහිලා එච්චර ප්‍රමාණයක් දැන් මේක නිදහස් වෙලා යන්න ඇවිල්ලා ඉන්නවා. දැන් ඔබතුමාට තේරෙනවද? ඒක අහේතුවකට නෙමෙයි කියලා. එහෙනම් බලන්න එක්කෙනෙක් මේ ධර්ම අවබෝධයට එන්න එක්කෙනෙක් මේ මේ මේ සම්බීජයක් වපුරන්න දෙන්න දායකත්වය ගැඹුරු ඔබතුමාට පේනවාද දැන් කොහොමද කියලා එන සරු බීජයක් වපුරනවා කියන එක ඒක හිතා ගන්නද අනේ ඔබට වැටහෙවා මේක මේක දවසක කෙනෙක් ඇහුවොත් ඒ හැමෝටම මේක වැටහෙවා මේ කියන කතාව ඔව් ඔව් මේක මේක ලේසි පාසු කතාවක් නෙමෙයි ඔව් ඔව් එහෙනම් බලන්න එන එක්කෙනෙක් පහළ නිවිලා වගේ නිවිලා යනවා කියන්නේ ඒ කතාවේ ගැඹුර බලන්න නිකම්ම නිකම්ම නිකම් මේ පහනක් නිවිලා යන කතාවක්ද තියෙන්නේ කියලා. ඒක තමයි ඒක මට ඒක. ඒක තමයි අර අර මම විවාහ වෙච්ච දවසට ගිහිල්ලා ඒ අරගෙන ඒ උදාහරණ එතනින් තේරුණු එක ඒක ඒක මාරයි ඒක මට හිතාගන්න බෑ. ඒක කොච්චර ලොකු දෙයක්ද අපි කරන්න යන්නේ කියලා එක පැත්තකින් ලෝකෙම වෙනස් කරන්න යන්නේ. අන්න බලන්න. එතකොට බලන්න ඔතන නේද පරාර්ථය කියන එක තියෙන්නේ. දැන් ඔබතුමාට මේක මේක අපිට මේක කොනක් හොයන්න පුළුවන්ද එහෙනම් අර නිවිලා ගිය පහන නිවිලා ගිය ඔක්කොමලා කළා ගිය ওই ටික නේද ඔව් ඔව් නාහන්තිලා විතරක් නිදහස් වෙලාද ගිහිල්ලා තියෙන්නේ කී දෙනෙක්ව නිදහස් කරලා තියද අන්න බලන්න ඒක අපිට මේ අපිට පෙන්වන්න පුළුවන් මේ ගඟක තියෙන යුරක වැලි කැට ගන්න වලින් ගණන් කළා ඒකනේ අන්න බලන්නකෝ එහෙනම් ඔබට පේනවා නේද මේ කතන්දරය ඇතුලේ හැංගිලා තියෙන අපිට මේ අපිට කවදාකවත් නොහැටිවිච්ච මේ කතාව එහෙනම් බුදු බුදු කෙනෙක් පහළ වෙන්න මේ කල්ප ගානක ගමන බුදුහාමුදුරුවෝ පේනවද මොන තරම් දුෂ්කර ගමනක්ද කියලා මේ ඇවිල්ලා තියෙන බුදු කෙනෙක් පහළ වෙනවා කියන කතන්දරේ. ඒ බුද්ධ කල්පයක ඉපදෙන්න අපි කොච්චර පිපුන්න කුසලයක් කළා තියෙන්න ඕනේද? නේද? ඒ ඉපදිලත් අපිට මේක නොතේරෙනවා නම් අපි තරම් අඥානියව තව ඉන්නවද? ඒක බලන්න මේ මේ කතාවේ බලන්න සොරෙන් මහත්තයා අපි පටන් ගත්තේ මොන චුට්ටි තැනක් නේ. නමුත් ඔබතුමාට පෙවුණා නේද? එහෙනම් බලන්න ඔබතුමාගේ මේ ස්වභාව දහම කියන කතන්දරේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යන තැනක් නේද ඔබතුමා මේ දැක්කේ. ඒක තමයි දැන් ඇත්තටම ඔය ටිකම ඇති මේ අර මේ ගමනට තියෙන උනන්දුව මේ ගමනට තියෙන කැපවීම වැඩි කරලා යන්න ඔය ඇහුණු ටිකම ඇති. ඒ කියන්නේ අපි මොන තරම් ලොකු දෙයක්ද මේ කරන්න යන්නේ කියන එක. එතකොට අපි දීලා වටිනාකම් දීලා යන්නේ කොහෙද කියලා පේනව නේද? මොන තරම් තුච්ච නිංජිත ගමනක්ද අපි මේ හිත අරන් යන්නේ. නේද ඒක තමයි තමයි ඒක තමයි අන්න බලන්න එතකොට බලන්න අපි අපි එහෙනම් අපිට වෙලාවක් නෑ මේ මේ මේ ටිකට ඇහුම්කන් දෙන්න නේ ඒක මම හොඳටම අත්ින්දා මේ මහත්තයා මේ පහුගිය කාලේ මේ YouTube හරහා ආපු අයගෙන් ඒගොල්ලෝ දැන් ඇවිල්ලා මට සාකච්ඡාවකට කතා කරනවා මං එතුමගෙන් මං එතුමන් ළඟින් අහනවා ඕගොල්ලන්ට සුදුසු වෙලාව මොකද්ද කියලා ගොඩාක් දෙනෙක් දීපු උත්තර දැක්කම මට හරි කලකිරීමක් ඇති වුණා. මොකද දන්නවද? ඒගොල්ලෝ සියලු වැඩ ඉවර කළා තමයි මේ වැඩේට ලැස්ති වෙන්නේ. ඒ කියන්නේ මාර්යාගේ ලෝකය හොඳට පරිහරණය කළා මාර්යාගේ ඔඩොක්කේ ඉඳලා තමයි බුදුහාමුදුරුවන්ගේ පාත්‍රය අතර ගන්න හදන්නේ. කවදාකවත් වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන එක ඇත්තෙම නැහැ. සද්ධා ඒ කියන්නේ ඒ බලන්න අපිට මේ ධර්මයේ ගන්න ඔබතුමා කතෝලික මහත්මයෙක් නේ මම ඒක දැනගත්තේ පස්සේ ඔබතුමා ඒ බලන්න ඔබතුමා කතෝලික වුණේ උපැන්න සහතිකින්. ඔව්. නේද? ඔබතුමා මේ ලෝකෙට ඉපදිච්ච පහළ වෙච්ච එක් ජීවියෙක් පමණයි තව. නේද? එහෙනම් බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ නැහැ මේ බෞද්ධයන්ට. එහෙම කට්ටියකට දේශනා කරේ නෑ නේද ජේසුස් වහන්සේ දේශනා කරේ නෑ ක්‍රිස්තියානි කට්ටියකට නේද අනිත් අනිත් ආගම්වල අයත් එහෙම එහෙම කට්ටියකට දේශනා කරේ නෑ නේ එහෙනම් මේ සියලු සත්‍යයන්ට මේ ගමනින් ඉගොඩ වෙනවා මේ ධර්මයේ දේශනා කරේ නේද ඔබතුමත් ඒක එක්කෙනෙක් නේද එහෙනම් බලන්න ඔබතුමන් මේ මේ දැලට අහු වෙලා මේ මාර්යාගේ දැලට අහුවෙලා ආපු ගමනක එක තැනක පුරුකක ඔබතුමාට ඔබතුමා මොන මොන ආගමක වුණා ඔබතුමා ඔබතුමාට මේ ධර්මයේ ඇහෙන්න ඇහෙන්න විතරක් නෙමෙයි ඒ ඇහිච්ච ධර්මයේ නිසා තව බොහෝ දෙනෙක්ගේ ඇස් ඇරවන්න ඔබතුමා උදව් වුණා ඔව් ඔව් එතකොට බලන්න ඒ කතාවේ ඇතුලේ බලන්න එහෙනම් ඔබතුමා කතෝලිකයේද බෞද්ධයේද හින්දුද මුස්ලිම්ද මේ කියන කතන්දරයක් නෙවෙයිනේ තියෙන්නේ නේද? ඔව් ඔව් ඔව් ඔව්. එහෙනම් බලන්න එහෙනම් ඔබතුමාගේ මේ ඔබතුමාගේ දාය දායකත්වයත් එක්ක ඒ කරපු සාකච්ඡාව ඇස් ඇරගත්ත කට්ටිය බෞද්ධයෝ විතරද? <laughs> අන්න බලන්නකෝ නේද? ඈ ඔව් ඔව්. එතකොට බලන්න ඒ අපි හිතුව බෞද්ධයෝ කියලා හරි ඒ බෞද්ධයෝ ඔක්කොගේ මැස් අරවන්න ඔබතුමා කතෝලිකයෙක් කියලා ඉපදිලා දීපු දායාදේ ඔන්න තරම් වටිනවද නේ දැන් මේ මොහොතේ මේ කතන්දරේ ඈ මේ කතන්දරේ බලන්න කවදාකවත් එළියට ආපු නැති ලොකු කතන්දරයක් අපිට එළියට ගන්න පුළුවන් වුණා. ඒක තමයි නේද? පළවෙනි කතාවට මහිම කතාවක් මම හිතුවේ. මම කිව්වේ තාම මගේ ඌස් බම්ස් එනවා. තාම මගේ මගේ මයිකල් කියනවා මේක මතක් වෙන මතක් වෙන සරේට මේ කිව්ව කතාව. සාදු සාදු සාදු එහෙනම් බලන්න මේක ඇහෙන්න ඔබතුමා මෙතනට එන්න අහේතුවක් අහේතුවකට දොකු උනේ. කිසිම හේතුවක් නැහැ. නේද? කිසිම අහිතක් නැහැ. අන්න බලන්න ඒ හේතු සකස් වීම තුළ තමයි තව බොහෝ ඔබතුමාට මෙන්ම අනිත් බොහෝ පිරිසකට අන්න බලන්න පෙර පෙර නොතිබී හටගන්න මොහොතක පෙර නොයසූ දහමක් එන්නේ. හැම මොහොතකම ওই සිද්ධියමයි සිද්ධ වෙන්නේ. අපි අන්දේව බීරෝ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඇස් තිබුණාට කවදාකවත් රූප දැක දැකලා නැහැ ලෝකේ. අපිට කන් තිබුණාට කවදාකවත් මේ ලෝකේ අපි අහලා නැහැ. ඇහිල නෑ ඇයින අපිත් ඉදල තින අඳගුළු බිහිරෝ ටිකක් වගේ හැමදාම ඒන බලන්න ඔන්න ඔය ආරිය ඇහැ පිහිටපු වෙලා ඕක තමයි මේ කතන්දරේ තේරෙන්න පටන් ගන්න මේ ආරිය ඇහැ එනම් බලන්න ඔබතුමාට ඒ කතා කරපු දේවල් ගැන මොනවද ඇත්තටම ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමාට කතා කරන්න පුළුවන්. කියන්න බලන්න ඔබතුමාගේ පැත්තෙන්. ඔබතුමාට මොකද දැනුනේ ඇත්තටම? <laughs> දැන් තේනවා නේද මේ කතන්දරය ඇතුලේ? <laughs> ඔන්න ගැඹුරක්ද කියලා ඒක තමයි. ඇත්තටම කිව්වොත් මම අද බොහොම පොඩ්ඩක් තමයි ගැලන තියෙන්නේ. ලොකුට බෙදන්නේ නැහැ. එතකොට මට හැබැයි ඔබතුමා කිව්වට මට හොඳට පැහැදිලි වුණා. ඉතින් මේ කියන්නේ අපි කොහොමද මේ භෞතිකය හදාගන්න කියන එක අපි අපි කොයි විදිහට දෙයක් හදාගන්න කියන එක මට තේරුණා. ඊට අමතරව විශේෂයෙන්ම මට ඔළුවට ගිය වන්දටම ඔළුවට ගිය කාරණේ තමයි මේ අපි කරන්නේ මොකද්ද? එතකොට මේ කරන එක හරහා කොහොමද මේක ලෝකෙට බලපාන්නේ? මේකේ තියෙන වැදගත්කම කොච්චරද කියන එක. මේ ඒ කියන්නේ දැන් ඇත්තටම අපි මේක කරාට දැන් අපි මේක කරගෙන යනකොට හිතට අහුවෙනවනේ. හිතට අහුවෙච්ච වෙලාවට හිතත් එක්ක ඒ ඕගේ ගහගෙන යනවා. ඉතින් දැන් ඒ ඕගේ ගහගෙන යනකොට අපි උත්සාහවන්ත වෙලා මේ චුට්ටක් එහෙකින් ගැලවිලා මේක කරන්නේ නැතුව සමහරලාට ටිකක් දිගටම ගහගෙන යන්න බලනවා. දැන් තේරෙනවා ඒක උත්සාහවන්ත වෙලා කොච්චර හරි මේක කරන එකේ වැදගත්කම කොච්චරක්ද කියන එක. ඒ කියන්නේ මුළු මානව වර්ගයාටම තියෙන මාර දයාවකින් පරාර්ථයකින් ඒ වගේම මේ කරන වැඩේ ලොකු වැඩක් කියන එක ඒක මේ මේ මට විතරක් කරගන්න දෙයක් නෙමෙයි කියන එක තේරුණා ඇත්තටම. ඒකේ එතකොට ඒක කරන්න තියෙන ඕමනාව ආසාව වැඩි වුණා ඇත්තටම. නේද? පරාමසත් මේ මේ සම්මතය පැත්තෙන් මම මේ කියන්නේ තින්. එතකොට බලන්න ඔය ඔය ඔය ඕක දැනිච්ච තැන ඉන්නේ මොකද? සතර බ්‍රහ්ම විහරණය කියන එක. අන්න බලන්න ඔය ඔය තියෙන මොකද? එතකොට බලන්න එහෙනම් මේ ගමනේ තියෙන්නේ සතර බ්‍රහ්ම විහරණයෙන් තමයි මේ ගමනේ අරියෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ. අන්න බලන්න. එතකොට බලන්න මම ඒ තුල දිය වෙලා යන්නේ මොකද? මමත් එමය දිය වෙලා යන්නේ. ඒ තුල දිය වෙලා යන්නේම මමත් ඒ දිය වෙලා යන්නේ. එතකොට බලන්න මේක මේ ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණයෙන් තොරව දැන් ඔබතුමා ඔය කිව්ව අන්තිම කැලරි ටිකේ බලන්න මොකද තියෙන්නේ අර මානව මානව වර්ගයාගේ නේද ඒ ඒ හිතසුව පිටින් කියනකොට බලන්න එතන තියෙන්නේ මොකද? මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂාව කියන හතර බ්‍රහ්ම සතර බ්‍රහ්ම විහරණය තමයි උතන තියෙන්නේ. ඔතනින්ම තමයි. ඔතනින්ම තමයි ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩින්නේ. ඒ කියන්නේ සම්මා සංකප්පය වැඩෙන්න පටන් ගන්නෙ ඔන්න ඔතනින්. සම්මා සංකප්පයට සම්මා සංකප්පය වැඩෙනවා කියලා කියන්නේම ඇත්තටම සතර බ්‍රහ්ම විහරණයෙන් තමයි ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඉස්සල්ලා මනස පිරිසිදු වෙනවා කියන්නේම බලන්න එහෙනම් මේ ඇහැ රූප ගැටෙන මේ කියන්නේ මේ ආයතන ගැටෙන එක ගැන ඔව් ඒ කියන්නේ ආයතන ගැටිලා මෙච්චර කාලයක් මේ කාමයේ සැපයි කියලා අල්ලගත්ත එක කාමයේ සැපක් නෙමෙයි කාමයේ දුකක්මයි කියලා එයාට දැනෙනවා ඇතුළාන්තයේම දැනෙනවා එහෙනම් කාමයේ සැපක් හැටියට එයා දකින්න නැති වෙනකොට මොකද වෙන්නේ මේ ආයතන පරිහරණය කරන එක එන්න එන්න අඩු වෙනවා ඔව් ඈ අනබන ආයතන පරිහරණය කරන එක අඩු වෙනකොට මොකද වෙන්නේ මනසට යන දත්ත ටික වැඩි වෙනවද අඩු වෙනවද අඩු වෙනවා අඩු අඩු වෙන්න අන්න බලන්න අන්න අන්න බලන්න මේ අවබෝධය තුල මේ ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය අන්න එතකොට බලන්න මනස කැළඹෙන්නේ මනස කැළඹෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ මනස නිවෙන්න ගන්නවා එහෙනම් බලන්න මනස නිවෙනවා කියන එකමයි නිවන කියන්නේ මනසේ නිවීමමයි නිවන කියන්නේ අපිට ඒ මේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනකොට අපිට අන්න ඒක ඒ ඒ ප්‍රමාණයෙන් දැනෙන්න පටන් ගන්නවා. මනස නිවෙන්න නිවෙන්න බලන්න අව්‍යාපාද නැගලා එනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාද නැගලා ආව ඉස්සල්ලා. ඒ කියන්නේ අපි තරහ ක්‍රෝධය නැගලා ආවා. දැන් ඉන්න නිවෙන්න පටන් ගන්නකොට එළියේ ප්‍රශ්නයක් නෙමෙයිමයි කියලා දැන් පේනවනේ කතන්දරේ. එහෙ නෙමෙයි මෙහි කතන්දරේ තිබිලා තියෙන්නේ. ඒතකොට බලන්න නිවෙන්නේ මනස. අන්න බලන්න ව්‍යාපාද වලට ඉඩක් නැහැ. ව්‍යාපාද වලට ඉඩක් නැති වෙනකොට අව්‍යාපාද වෙනකොට බලන්න ඔබ අහලා තියෙනවා නහි වේරේන වේරාණී සම්මත්තිද කුදා ජන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ කියලා අහලා ඇති. ඔය මොකද්ද මේ ලෝකේ කවදාකවත් වෛරේ වෛරේ නම් සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් තමයි වෛරේ සංසිඳෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? තරහව සංසිඳෙන්නේ මෛත්‍රියෙන්. හරිද? ඒතකොට අර මෙත්තාවනේ දෙන්න හදන්නේ දැන් ඔය. අර සතර බ්‍රහ්ම විහරණවල අන්න බලන්න. හැම සත්‍යයේ කෙරෙහිම ඔබතුමාට ඉන්නේ අප්‍රමාණ මෙත්තාවක්. නේද? අන්න ඒ කෙරෙහි මුදිතාවක්. ඈ ඊට පස්සේ බලන්න ඕකේ යනකොට අවිහිංසාවට ඔබ ඔබතුමා නැඹුරු වෙනවා. ඔබතුමා මේ හැම සත්‍යයක්ම ඉපදිලා තියෙන හේතුව දකිනවා. ඒ සත්‍යය මේ ගමන් කරන ලෝකයේ දැන් ඔබතුමාගේ මං කිව්වේ ඔබතුමාට හැදෙන ස්වභාව දහම මේ මේ භෞතිකී නෙමෙයි තව කෙනෙක්ට හැදෙන්නේ. එතකොට ඔබතුමා මේක ගැඹුරින් දකිනවා. ඇයි ඔබතුමාට මේ වගේ ජීවිතය? ඇයි මේ වගේ? කූඹියක් ගත්තොත් මේ කූඹිය මොනතරම් අසරණද කියන එක ඔබතුමාට දැනෙන්න ගන්නවා. ඔව්. අද බලන්න. ඒ තුල බලන්න මෙත්තමතිතා කරුණාව අප්‍රමාණ කරුණාවක් වෙනකොට බලන්න අවිහිංසාව කියන එක ඔබතුමාට පිළිටන්න පටන් ගන්නවා. අවිහිංසාව. ඒක බලන්න අනුමාන මෙත්තා මුදා කරුණා මේ උපේක්ෂා ඔබතුමා ඇත්තටම දැන් ඔබතුමාට පේනවා මේ කිසිම කෙනෙක් ඔබතුමාට මේ කිසිම ඔබතුමාගේ ලෝකයේ පෞද්ගලික කිසි කෙනෙක් ඔබට වැරද්දක් කළා තියෙනවද මේ ලෝකේ ඔව් ඔව් ඔව්. එහෙනම් බලන්න උපේක්ෂාවට ඔබතුමා එන්න ගන්නවා. අන්න බලන්න මේ එන්න ගන්නකොට සතර බ්‍රහ්ම විහරණයෙන් විහරණයේ පිහිටනවා කියන්නේම අන්න බලන්න සම්මා සංකප්පේ වැඩෙනවා. සම්මා සංකප්පේ වැඩුණාට පස්සේ බලන්න ඔබතුමා කොහොමද වචන කතා කරන්නේ? ඔබතුමා කොහොමද කතා කරන්නේ? කොහොමද ඔබතුමා ඔව් කොහොමද හුලම් පිට වෙන්නේ? මේ පටවි ගැටීමක් වගේ නේද? පටවියට පටවියට මෙහෙම කියලා දැන් මම මම කියනවා කුල්ල කියලා කුල්ල ඔව් දැන් ඔබතුමාට වුණානේ ඔව් කොහොමද ඔබතුමා දැන් ඔන්න ඔක ගැන හිතන්නකෝ ඔව් ඔන්න හිතනවා හිතන්න පුළුවන් ඔව් දැන් ඔබ වචනින් පිට කරන්නකෝ කුල්ල කොහොමද පිට කරේ කොහොමද පිට කරේ ඇහෙන එක ඇහෙන එක අර පුරුදු වෙලා තියෙනවනේ ඒ ශබ්ද පුරුදු වෙලා තියෙන ශබ්ද උගුරෙන් වාතය කම්පනය කිරීමක් කරේ. එතකොට ක්‍රියාවලිය තව ටික විස්තර කරොත් කොහොමද ඔක උනේ සිද්ධිය? දැන් ඔබ හිතන එක නම් හරි. ඇතුලේ ඇතුලේ සද්ද සද්ද මේ කම්පණය ඔබතුමා ඇතුලෙන්ම දකිනවා. කුල්ල කුල්ල කියලා ඔබතුමා දකින්න. ඔන්න ඇතුලෙන් ඇතුලෙන් හැදෙන සද්දකම්ප සද්ද කම්පණය ඔබතුමාට ඇතුලෙන්ම දැනෙනවා. දැන් එතකොට ඔබතුමා කතා කරන්න යනකොට කොහොමද කතා කරන්නේ? කටට පුළුවන්ද වචන පිට කරන්න? හුලම් පිට කරන්න කටට ඕන විදිහට? බෑ හිත හිත තමයි මූලික වෙන්නේ. අන්න හරි. මනසින් ඔක සී කරලා දෙන්න වෙනවා මික් කරන විදියනේ. එහෙනම් මනසින් ඕක මොකද්ද කරන්නේ? මනසින් හෘදේ වස්තුවයි මොළයයි උපයෝගී කරගෙන ওই ක්‍රියාවලිය කරනවා. එහෙනම් බලන්න මනස හෘදේ වස්තුවයි හිතයි මේ මේ මොලේයි උපයෝග කරගෙන යන ගමනක් මෙතන තියෙන්නේ නේ. ඔව් ඔව්. හිතන දැනදී මනස. එතකොට දැන් වචන කතා කරනවා කියනකොට ඕක කතා කරන්න ඕන විදිහ කියලා දෙනවා. සිහි කරනවා. ඔව්. අන්න සිහි කරා. දැන් බලන්න සිහි කරනකොට ආවේ සිතුවිල්ලක් නේ. ඔව් ඔව් ඔව්. එතකොට කටින් එළියට ගියේ සිතුවිල්ලක්ද ගියේ හුලන් ටිකක්ද? හුලන් ටිකක් ගියේ. හුලන් ටිකක් ගියේ. ඒ හුලන් ටිකේ කම්පනියත් එක්ක කම්පනිය තමයි අපිට හම්බුනේ සත්‍යයක් හැටියට. නේ? ඔව්. එතකොට එන හිතපු එක එළියට ගියේ නෑ නේද? කුල්ල කියලා. හිතපු එළියට ගියේ නෑ. එතකොට ඔය හිතපු හුලන් ටිකක් තමයි එළියට ගියේ. හුලන් ටිකක් ගියේ නේද? හුලන් ටිකේ වායු කම්පනිය තමයි අපිට හම්බුනේ සත්‍යයක් හැටියට නේ? ඔව් ඔව්. එතකොට එහෙනම් හිතපු එක කවදාවත් එළියට ගිහිල්ලා නෑ සද්දයක් හැටියට නේ. මේ හැමතැනම ලියාගන්න. එතකොට ඔය ඕක ඔය මේ කොහොමද හුලන් ටික එළියට ගියේ? උලන්ටි කොහොමද එළියට ගියේ? ඒක උනේ කොහොමද? අන්න අර මං කිව්වා නේද? මනසට පුළුවන් සිහි කරන්න. ඒ කියන්නේ තත්ත්ව මනෝවිඤ්ඤාණ ධාතුවට පුළුවන් සිහි කරන්න යමක්. මේක සිහි කළා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කය උපයෝගී කළා. හරිද? ඒකට මොලයක් ඕන වෙනවා හෘද වස්තුවක් ඕන වෙනවා මෙයාට. එතකොට මොලේට මේ මොලේට දුන්නාම මේ පණිවිඩේ මොලේ සංඥා ටික එනවා ඒ සංඥා වලට අනුරූපව හෘද වස්තුව ක්‍රියාත්මක වෙනවා අන්න බලන්න දැන් ඔව්. ඔබතුමා ওই කුල්ල කියන එක අපි හිතමු තප්පර තප්පර 45ක් විතර ඇද්දා කියලා. ඔව් ඔව්. තප්පර 45ක් විතර ওই කුල්ල කියන එක ඇදගෙන ඉන්න නම් ඔබතුමාට ප්‍රාශ්වාසයේ නේද ওই සද්ද එළියට යන්නේ. ඔව්. ඒ කියන්නේ ප්‍රාශ්වාසයක් වෙන්න නම් ඔබතුමාට ඒ ප්‍රමාණයට ගන්න වෙනවා නේද ආශ්වාසයක්. ආස්වාසයක් ඔව් ඔව් ආ, ඔව්. අන්න බලන්න දැන් මේ ආස්වාස රැල්ල ප්‍රාශ්වාස රැල්ලත් උතන සම්බන්ධ වෙන සිද්ධිය. එතකොට බලන්න අපි හිතන් හිටියා නේද මේ ආස්වාද ප්‍රසවාසය නිකම් වෙනවා කියලා. ඔව් ඔව්. බලමුකෝ අපි එහෙම වෙනවද කියලා. ඔන්න බලන්නකෝ මොකද? එතකොට බලන්න එහෙනම් ඔබට ඒ ප්‍රමාණයට සද්දය තප්පර 45ක් තප්පර 30ක් විතර අල්ලන් ඉන්න නම් ඒ ප්‍රමාණයට ඔබට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා ආස්වාසයක් වෙන්න ඕනේ නේද? ඔව්. ඒක කරන්න අන්න බලන්න. ඒක සිහි කළ දෙන්නේ කවුද? අන්න මනස. මනස සිහි කරලා දෙනවා මේකට ඔච්චරක් වෙලා අල්ලන් ඉන්න නම් මෙච්චරක් මෙච්චරක් ආස්වාසියක් ගන්න ඕනේ කියලා. කැපැසිටි එක. ඔව් අර ගායකයේ වොයිස් ට්‍රේනින් ගායකයේ වොයිස් ට්‍රේනින් කරනකොට බීතින් එක්සර්සයිසස් කරන්න ඔය වගේ එන්නේ තින්. හරියට හරි ගන්නවා දැන් ඔය කොහොම ගලප ගන්න ඔයා. විපව වෙන ජෝකේට හරිද? ඕක වෙන්නේ කොහොමද කියලා. ඒකට බලන්න ඒක ඒ විදිහට මෙයා සිහි කළ දුන්නාම අන්න ඒ ප්‍රමාණයට ආස්වාසිය ඇදලා ගන්නවා. කවුද මේ හෘද වස්තු මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? ඒකට. <laughs> අන්න බලන්න මේක ක්‍රියාත් මේක නිකන් ක්‍රියාත්මක උනද මේ ක්‍රියාත්මක වෙන්න මොලෙන් අර විදිහට සංඥා සෙට් එක එන්න ඕනේ මේක වෙන්න ඕන විදිය අන්න දැන් මේක වෙනවා අන්න බලන්න ආස්වාසිය වුණා අය කියන්නේ මනස කය පරිහරණය කරන විදිහ ඔය තියෙන්නේ ඔව් ඔව් අන්න බලන්න මනස මේ කය පරිහරණය කරනවා හරිද අන්න මේකට ඕන කරන ප්‍රමාණය ඇදලා ගත්තා අන්න එළියට දැම්මා අන්න ඇහුණා කුල්ල කියලා හිතනවා. දැන් බලන්න ඔය ක්‍රියාවලියට සකස් වෙච්ච හේතු ටික වෙනස් වුණා ඉවරයිනේ දැන්. ඔව් ඔව් ඔව් ඔව්. දැන් බලන්න ඔබතුමා ඔක ලියනවා කියලා හිතන්නකෝ. ඕක කොලේක ලියනවා. සිත්තමක් හැටියට ලියන ගන්නවා. දැන් ඕක ලියනකොට කොහොමද වෙන්නේ? කොහොමද ලියන්නේ? අත අපි අත අතට පෑන ආවේ කොහොමද? අතට පැන්සලක් ඔව් හිත හිත කියනවා ගණ්ඩ පෑන කියලා. අන්න හරි මේක අර ගන්නවා. අන්න බලන්න මේ ඇඟිලි ඔක්කොම මේ ඇඟිලි දන්නවද මේක නවලා මේ විදිහට අල්ල ගන්න ඕනේ කියලා. බලන්න මේ වෙන ක්‍රියාවලිය. හිත දෙන හිත දෙන කමාන්ඩ්ස් මේ ඔක්කොම. අන්න බලන්න මේකට අනුරූපව මේක අන්න බලන්න දැන් චිත්‍රණයක් වෙනවා පොඩයක් උඩනේ. හරි. ඔන්න කුල්ල කියලා ලිව්ව කියලා හිතන්නකෝ. දැන් මේ කුල්ල කියලා ලියපු තැන අන්න බලන්න මනස මේ කය මේ විදිහට පරිහරණය. දැන් මනසින් ආවි සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල දැන් මේ කොලේ තියෙන්නේ ලියවිලා. නෑනේ <laughs> සිතුවිල්ල කොල හෙලිය වෙලා නෑනේ සිතුවිල්ල කොල මේක වෙන කතාවක් අද බලන්න හිතන එක වෙන එකක් ක්‍රියාව වෙන එකක් ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ ඔව් අපි හිතන එක වෙන එක ක්‍රියා වෙන එකක් ඒක සම්පූර්ණ ඇත්ත ඕක නිකන් සරලව ගත්තත් හරිනේ මම මේ නිශාන්ත මහත්තයා සරලව ගත්තත් අපි හිතනවා දැන් මෙහෙම වෙන්න ඕන කියලා. නමුත් වෙන්නේ ඒක නෙමෙයිනේ. ඒ පැත්තෙන් ගත්තත් ඒ පැත්තෙන් ගත්තත් හරියටම හරි වෙන්නේ ඒක නෙවෙයි. ඒ කියන්නේ මේ භෞතිකයේ වෙන ක්‍රියාවලිය වෙන එකක්. වෙන එකක්. මනසින් ගන්න හදන ලෝකේ වෙන එකක්. ඒකයි මට ගැඹුරු තැනක් මම. ඒකයි මට ඔව් ඒක මාර ගැඹුරු තැනක්. ඔව් ඒ කියන්නේ අපි શબ્දයක් අපි කටින් හිතන එක වෙන එකක්. හැබැයි එළියට යන්නේ හුලන් ටිකක්. අපි හිතන එක වෙන එකක් ලියවෙන් ලියනකුවම ඒක වෙන එකක්. මේකයි ලියා ගන්න. එතකොට මේක නෑ. පොතේ නෙමෙයිනේ ලියවිලා තියෙන්නේ. එතකොට මේක පොතේ ලියන්න බෑනේ. අන්න හරි. එතකොට මේ ක්‍රියාවලිය වෙනවා. ක්‍රියාවලිය වෙනවා. මේකත් වෙනවා අරකත් වෙනවා. එතකොට බලන්න රේල් පීලි දෙකක්. කවදාවත් මේ දෙක හම්බ වෙලා නෑ. හම්බෙන්නේ හම්බෙන්නේ. හම්බෙන්නේ. හිතන එකයි බාහිර වෙන එකයි රේල් පීලි දෙකක් කවදාවත් හම්බෙන්නේ නෑ. කවදාවත් මේ දෙක ළඟත් වෙලා නෑ. ඒ කියන්නේ ගතයි සිතයි මෙලෝ කවදාවත් ළඟත් වෙලා නෑ. ඔව් ඔව් ඔව්. ඔබට පේනවද මේ සිද්ධිය? ගත සිත කවදක් සකස් වෙලා නෑ මාර මාර දෙයක් ඇහුවා මත මාර දේවල්ටයක් ඇහුවද මම දෙක මාර කතාවත්තම එතකොට බලන්නකො මේ ලූකෙ කොහි දයන්න එහිරම් බලන්න එතකොට බලන්න මේක වෙන සිද්ධියක් අරක වෙන සිද්ධියක් එතකොට නමුත් අපිට හම්බේලා තියෙන මේ එළිය එකද ඇතුළේ එකද අපිට අත්දකින්න පුළුවන් ඇත්තටම ඇතුලේ එක නේද? අන්න හරි. අපි ඇත්තටම අත්දකින්නේ ඇතුලේ එක. ඇතුලේ ඒ කතන්දරේ තමයි අපි ඉන්නේ. අපි රැවටෙනවා හැබැයි මේ එළිය එක තමයි අත්දකින්නේ කියලා නේද? හරියටම හරි. ඔන්න ඔකයි ලෙහා ගන්න ඕන තැන. අපි අත්දකිනවා මේ එළිය එකයි අපි අත්දකින්නේ කියලා. අයි එළිය එක නෙමෙයි අපි පරිහරණය කරන්නේ අපිට මනසින් එළියට යන්න බෑ. අපි පරිහරණය කරන්නේ මේ ඇතුලේ කතන්දරේ. මේ බාහිරය සම්බන්ධ මෙච්චර පැහැදිලි කිරීමක් මෙච්චර මෙච්චර මට කවදාවත් ජීවිතය ඇහිලා නැහැ නිකන්ත මහත්තයා. වහ- ඔබතුමාට පින් සිද්ධ වෙනවා. <laughs> එතකොට බලන්න එහෙනම් බලන්න ඔබතුමාගේ ඇතුළාන්තයට අනුරූපව නේද මේ බාහිරේ ඔබතුමාට සකස් වෙන්නේ. ওই කතන්දරේ තමයි මම ආයි මේ පෙන්වුවේ. වෙන විදියකට. ඔව්. තව විදියකට. ඔව්, ඔව්. ප්‍රායෝගිකවම අත්- අත් මේ මේ මේ ඔබතුමාට මේක ද- මේ ම- මට කතා කරන්න ඕන උනේ. හොඳයි මං හිතනවා ඔබතුමාට ඔන්න ওই ටික හොඳට තව ටිකක් හොඳට බලනකොට ඇත්තටම අපිට එහෙනම් දුවන්න නෙමෙයි තියෙන්නේ නේ. නතර වෙන්න තියෙන්නේ. දුවන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මටම බලන්න කවදාකවත් අපි අපි මේ ඔව් අපි මේ ඇතුලේ ඇතුලේ හදාගන්න එකට එළිය කියලා හිතාගෙන රැවටෙන එක විතරමයි වෙලා තියෙන්නේ. හරියටම හරි. ඒ කියන්නේ බෝලේ ගන්න උඩ දානවා ආයි අල්ලනවානේ. ඔව්. <laughs> ඕකම නේද වෙලා තියෙන්නේ. ඔව්. බෝලේ ගන්න උඩ දානවා අල්ලනවා. මනසේ රූපච්චය විඥාන විඥානපච්චය මනසේ රූප. ඔන්න ඔකමයි වෙලා තියෙන්නේ. විඥාන පත්‍ය මනසේ රූපම් මනසේ රූපච්චය විඥාන ඔච්චරමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට බලන්න නම් නමුත් අපි ඔක්කොම ලෝකේ මේ බාහිරට අල්ලලා ගැට ගහලා ඒක ඒක ඒකත් ඔස්සේනේ අපි දුව දුවනවා කියලා හේතුවේ. ඒ දුවල නෑ බලන් යනකොට. අන්න බලන්න. බලන්නකො මේක මාරම කතාවක්. ඉතින් එහෙනම් ඔබතුමාට හොඳටම පැහැදිලි. දැන් බලන්න. එහෙනම් ඇතුළට අනුරූප මනසට අනුරූපව නේද ක්‍රියාව සිද්ධ වුනේ? මනසට අනුරූපව නේද වචනේ පිට වුනේ? ඔව් ඒකට බලන්න බෑ තුලින් එළියට නිමහත්ය කතන්දරේ ඔව් ඔව් තුලින් එළියට නිසා කෙලින්ම තුරට <laughs> එහෙනම් අර කිව්ව කතන්දරේ අනිදස්සන අප්පටිකය සනිදස්සන සප්පටිකය දැක්කද දැන් ඔබතුමා වෙන හැටිය මෙච්චරසල් ඒක තමයි ඒකට යන්නේ එළියෙන් ඇතුළට කියලානේ <laughs> බලාගෙන ගියාම මේ හැමදේම වෙලා තියෙන ඇතුළෙන් එළියට අපි ඒ හින්දා ඉතින් එළිය දේව එළියෙන් ඇතුළට කියලා හිතාගෙන දුවනවා එළිය කල්ල ගන්න දෙයනේ මේ ඇතුළෙන් එළියට ගියා නම් දුවන්න දෙයක් නැහැ නතර වෙන්න තමයි තියෙන්නේ එතකොට බලන්න ඔබතුමාට හිතෙන විදිහට තමයි භෞතිකී නිර්මාණය වෙන්නේ. එතකොට බලන්න ඔය කිව්ව මොකද සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන එක ඔය ඔය ටිකත් ඔය සිත කය වචනේ නෙවෙයි තියෙන්නේ. ඕක නේද ජීවිතේ. ඕක අවබෝධ කරගන්නවා කියන්නේ බලන්න සම්මා ජීවය. ඔබතුමා අවබෝධ කරගන්නවා මේක ඇත්ත ඇති හැටි. දැන් ඔබතුමා ඉන්නේ කොතනද? උත්තරේ උඩ. මොකද උත්තරේ අවබෝධය. ඔබතුමා සූත්‍රයට දැම්මා ඔබතුමාගේ දත්ත ටික උත්තර ටික එන්න ගත්තා. උත්තරේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ උත්තරේ මොකද්ද? හැම සූත්‍රයකම අවබෝධය. අවබෝධය. ඒකේ අවසාන උත්තරේ මොකද්ද? නිවන. ආන්න බලන්න. ඔබ ඒ ප්‍රමාණයට මේ මොහොතේ අවබෝධයේ ප්‍රමාණයට ඔබ නිවන ස්පර්ශ කරනවා. ඔබ ඒ ප්‍රමාණයට මනසින් නිවෙනවා. අන්න ඔබ පූර්ණේ වෙන මොහොත තමයි අවසානයේදී වෙන්නේ. ඒ කියන්නේ ඔබ ඔක දකින්න දකින්න හැම මොහොතක් පාසාම ඔබ ওই අවබෝධයේ ඉන්නවා නම් අවිද්‍යා තසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන තැන ඉන්නේ. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියන අන්න දැක්කද? <laughs> ඈ ඔබ හි <laughs> එක <laughs> ජීවිතයට අපමණ දේශනාවක් ගන්න මහත්තයා අන්න බලන්න ඕක දැනෙන්න දැනෙන්න ඇතුළාන්තයට ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති නිසග්ගෝ තණ්හක්කේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන තැනට යන්නේ. ඒ කියන්නේ මේකමයි ශාන්ත. මේකමයි ප්‍රණීත බලන්න මේ සිද්ධිය. මේ සීල සංස්කාරයන්ගේ මෙන්න මේක තමයි සීල සංස්කාරයන්ගේ සමතය. ඈ ඒ කියන්නේ අපි අල්ලන් ඉන්න මේ කෙලෙස්යන්ගේ අත්හැරීම තියෙන්නේ ඔන්න උතන. ඈ අන්න එතනයි තණ්හාවේ අවසානයේ තියෙන්නේ. අන්න බලන්න වඩුවට ගේ හදන්න බැරි වෙන්නේ ඔන්න ওই ටික දැකපු තැන. එතකොට බලන්න අන්න බලන්න ඔය ඔතන බලන්න ආස්වාදයන් ඇසුරු කිරීමෙන් වෙන් වෙනවා කියන්නේ අන්න බලන්න මනසේ මනස මනස පිරිසිදු වෙන තැන. අන්න එතනමයි එතන වෙන් වෙන්න තැන. එතකොට බලන්න අන්න එතනමයි රාගදේශ මෝහ නිරෝධය වෙලා නූපදින ස්වභාවයටපත් වෙන්නේ. අන්න එතන තමයි පරම නිවන. සුවය වෙන අන්න එතන තමයි පරම සුවය ඒකම තමයි නිවන. ඒ ප්‍රමාණයට ඔබ මේ මොහොතේ අත්විඳිනවා. ඔය ඔය අවබෝධය තුල ඔබ ඉන්නකොට ඒ ප්‍රමාණයට ඔබ ඒක අත්විඳිනවා. දිනේ කොයි විදිහට ඔබ අත්විඳින්න අත්විඳින්න යනකොට මොකද වෙන්නේ? මේක දිනක පූර්ණ වෙනවා. අන්න එතකොට කියනවා කෙලෙස් පරිණිරවාණය සිද්ධ වුණා කියලා. අන්න එතෙන්ද කියනවා අරිහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. අන්න දැක්කද සිද්ධිය. ඉතින් මේක තමයි කතන්දරේ. ඉතින් අපි එදා කතා කරා මං හිතනවා අද ඒකේ තව ප්‍රායෝගික පැත්තක් වගේම න්‍යාය පැත්තක් බුදුහාමුදුරු පෙන්වුවේ මොකද්ද මගේනි මම පෙන්වපු එකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ මේක පෙන්වුවේ කොහොමද අන්න මේ සංසිද්ධිය ඇත්තටම මේ අපි මේක දෙපැත්තෙන්ම දැනගන්න ඕනේ න්‍යායත් දැනගන්න ඕනේ මේක ඇත්තටම මේ පරිහරණය ප්‍රායෝගිකවත් දැනගන්න ඕනේ එහෙනම් මං හිතනවා ඔබතුමාට පහ ගැඹුරු දැන් ටිකක් ස්පර්ශයෙන් බොරු කියන්නේ ඒක නම් පුදුම වටින දේශනාවක් නිසාත් මාතේ. මට හිතා ගන්න බෑ වචන නෑ විස්තර කරන්න. සාදු සාදු සාදු. එතකොට බලන්න ඔබතුමාගේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි තිබිච්ච අප්‍රමාණ සද්ධාවමයි අපිට මේ වගේ සාකච්ඡාවක් කරන්න හේතු වුනේ. ඒකමයි වෙන මොකක්වත් නෙමෙයි හේතුවමයි. ඔබතුමා කතෝලිකයෙක් කියලා හිතුවත් ඔබතුමාට ඔබතුමා එතන හිර වුන්නේ නෑ. ඔබතුමාට දැනගන්න ඕන මේ ලෝකේ ඇත්ත මොකක්ද කියන එක නේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඒ ඒ ඒ ඒ ඒක ඇති වෙච්ච ඒ එක ඒක ඒක ඒක ඒක දැනගන්න ඕන උනේ ඒ සද්ධාහන සද්ධාහක ඔබට පිහිටියේ නැත්නම් ඔබතුමාට මේක ඇහෙන්නේ නැහැ කවදාවත් ඒ හේතු සකස් වෙන්නේ නැහැ කවදාවත් ඒතකොට බලන්න එහෙනම් මෙතන තියෙන්නේ ඔබ ක්‍රිස්තියානිද ඔබ බෞද්ධයේද ඔබ හින්දුද ඔබ ඉස්ලාම්ද ඔය එකක් නෙමෙයිනේ ඇත්ත ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ තමයි විද්‍යාව පෙන්වුවේ හරියටම ඒක හරි ඒක හරි. උන්වහන්සේ ඒක තමයි ලෝක විතු කිව්වේ උන්වහන්සේට. හරි? උන්වහන්සේ තමයි විද්‍යාව හරියට පෙන්වන්නේ. එතනින් එහාට අනිත් ඔක්කොම අවිද්‍යාව. ඔතනින් එහාට. එතනින් එහා පැත්තේ තියෙන සියලුම දේ අවිද්‍යාව. ඔතන තමයි විද්‍යාව තියෙන්නේ. හොඳයි. එහෙමනම් මම හිතනවා ඔබතුමාට බොහොම හිතන්න දේවල් ගොඩක් ආවාද. හරි. ගොඩක් දේවල් ඔබතුමාට පිං සිද්ධ වෙනවා. මේ වගේ දේශනාවක් මට කියලා දුන්නට මෙච්චර දෙයක් කියලා දුන්නට ගෞතමාට පිං සිද්ධ වෙනවා. පුදුම වටින දේශනාවක් මේක ඔබතුමා මේක YouTube දානව නේද? ඒක දාන්න ඇත්තටම මේක මාර වටින දේශනාවක්. මිනිස්සුන්ට අහන්න වටින පුදුම වටින දේශනාවක්. සාදු සාදු සාදු. ඒක ඒ විදිහටම සිද්ධ වේවි. අපි තව කෙනෙක්ට මේක ඇහිලා මේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න මම හිතනවා මේ විග්‍රහය ගොඩාක් දුරට බල උපයෝගී වෙයි කියලා. මොකද ඔබතුමාගේ පළවෙනි දේශනාවත් සෑහෙන්න කම්පනයක් වෙලා තිනවා හැමතැනම. ඒක තාව දුරටත් යනවා. ඉතින් මම හිතනවා මේක ඒකේ දෙවෙනි කොටසක් හැටියට තවත් එහාට යයි. අපි තව දවසක මීටත් එහාට තවත් කතා කරන්න දේවල් තියෙනවා ගැඹුරු ගැඹුරු දැන්. අපි ඒව තව ටිකක් ලියමු. හොඳයි. එහෙනම් ඔබතුමාට මේ සියලු පුණ්‍ය කුසල් නිවන පූර්ණේ පිණිසම උපනිෂ වේවා කියලා අනුමෝදන් කරනවා. හොඳයි. සාදු සාදු සාදු. හොඳයි. ත්වන් සරණයි. ත්වන් සරණයි නිශාන්ත මහත්තයා ත්වන් සරණයි. සරණයි.